මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගියදා දෙකේම අපට ඒකේ කාරණා නිසා මේ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරිල්ල කරගන්න බැන්නා අපිට දවසක් ලැබිලා තියෙන අද 21 අපිට මම හිතන්නේ හිටක් දවසක් හම්බ වෙනවා මීට අමතරව විශේෂ හඳුනා දීමක් කරන්න ඕන වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු විවෘත ආරාධනාවක් තියමු කාට හරි ඊට අමතරව කතා කරන්න ඕනේ නම් අවස්ථානුකූලව සභාවට ප්‍රශ්න මතු කරන්නයි කියලා. අපි රජී මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අසරාපේ හම්දුනි ගර්තර ස්වාමින් වහන්සේ සති සම්පජාඤ්ඤය හා සම්මා සතිය දෙකක්ද මෙම ධර්ම සාකච්ඡාවට අදාළ නොවේ නම් කෙටි උත්තරයක් දෙනසේක්වා සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ සතිය සහ නුවණ අපි සීනුවන කියලා එකට සඳහන් කරනවා චෛසික දෙකක්. සම්මා සති කියලා කියන්නේ මිච්ඡා සතිය සතියේ කළු සුදු පැති දෙක සම්මා සති කියන්නේ සුදු පැත්ත මිච්ඡා සති කියලා කියන්නේ කළු පැත්ත. ඒ වගේ මේ චෛසික දෙකක වෙනසක් එක චෛසිකයක කළු සහ සුදු අතර වෙනසක් කියලා මතක තියාගත්තම ඇති. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරලා අවසානයේ මගේ මුළු ඇඟම හිරිවැටලා වගේ දැනෙනවා. ඊට පසු ආනාපාන සති භාවනාවට ගියාම ඕන වෙලාවක් එකම ඉරියව්වෙන් ඉන්න පුළුවන්. ටික වේලාවක් යද්දී ඇඟේ හිරි ගතිය ඇරිලා යනවා. හොඳට සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුළුවන්. එහෙම දැනෙන දේ හොඳද නරකද කියලා මට පහදා දෙන දෙන්න ස්වාමින් වහන්සේ. දැනෙන දේ ප්‍රත්‍යක්ෂ නම් හොඳයි. දැනෙන දේ හිතපු දෙයක් නම් එහෙම නැත්නම් මත් විලා හීනයක් නම් එනවා හොඳ නැහැ. මොකද අපි අවදි වෙන්න හදන්නේ නිසා මේ පේන දේ ප්‍රත්‍යක්ෂයේද කියලා බලන්න නිතර උරගා බැලීම කරන්න ඕනේ. එහෙම නැතුව හිත විලිදිගේ යනවනම් හොඳ නැහැ. හීනයක් නම් හොඳ නැහැ. මත් වෙලා නම් හොඳ නැහැ. හිතෙන් සැලසුම් හදනවා නම් හොඳ නැහැ. ප්‍රත්‍යක්ෂ නම් හොඳයි. ගර්ථ ස්වාමින් වහන්සේ මම පරයන්කේ සති පරයන්ක සති භාවනාවේදී නාසිකාග්‍රයේ දෙස බලා සිටන විට හුස්ම රැල්ල නාසාග්‍රේ වැඩි සිසිල් හුස්ම රැල්ලක් ඇතුල් වෙන අතර ඒ දෙසටම මම අවධානය යොමු කර සිටන විට ශ්වාසනාලයේ දිගේ හුස්ම රැල්ල ගමන් කරන ආකාරයත් එම හුස්ම රැල්ල පෙනහැලිවලට ඇතුල්වටම ඉඳා බසින බවත් එවිට තද ගතියක් දැනෙන බවත් නැවත ආරක්ෂක ආරක්ෂක නිලධාරීන් පිරිසක් තොරතුරු සොයන්නට යනවා මෙන් මුළු පෙනහැලි පුරාම මේ හුස්ම රැල්ල ඉතිරි පැතේ යන බවත් ඉන්පසු එතනින් තල්ලු වී ශාසනාලයේ දිගේ නාසිකාග්‍රයට පැමිණ විශාල උෂ්ණත්වයක් සහිත හුස්ම රැල්ලක් පිටවෙන ආකාරයත් එම සුළං රැල්ල වාතාලයට එකතු වන බවත් ඒ දෙස විමසිල්ලෙන් බැලීමේදී කිසිවක් නොමැති හිස් අවකාශයක් දිස්වෙන අතර එම කාලය තුල නැවත හුස්ම රැල්ලක් ඇතුල් වීමට ඉඩ කඩ ඇති තප්පර කීපය මගේ කයේද හිස් බවක් දැනෙන බව ප්‍රකාශ කර සිටිමි. ගත ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කාරුණික පිළිතුරු ලබා දෙන ලෙස දෙපා නමද ඉල්ලා සිටි සිටිමි. ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ ප්‍රශ්නයක් අහලා නැහැ. ප්‍රකාශයක් තියෙන්නේ මෙම හුස්ම යන ගමන එළියට එන ගමන පේනවා කියලා. ඒක වෙනදා නොදැක්ක ආකාරයේ විස්තර දැකීමක් නම් බොහොම හොඳයි. මේකේ පිළිතුරක් වශයෙන් නෙවෙයි උපදේශයක් වශයෙන් කියන්න පුළුවන් මේ හුස්ම පෙරහැර යද්දී මෙනේ කරන හිත පෙරහැරත් එක්ක යන්න ගියොත් පෙරහැර බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක එක තැනක ඉන්නවා. ඒ නිසා වැඩියෙන්ම හිත එක තැනක ඉඳගෙන මේ පෙරහැර බලන්නේ නම් නැත්තම් තමලොත් නටනට පෙරහැර යනවද කියන එක විතරක් බලන්න. පොඩ් නටනට පෙරහැර යන කට්ටියට පෙරහැර බලන්න බෑ. ඒ නිසා එක තැනක ඉන්න ඕනේ. ඒතකොට කොහෙද ඉන්නේ? මේ ඝන ඉන ගමනේ වඩාත්ම ප්‍රකට තැනක ඉන්න. ඒ නිසා ඉස්සලා මේ හුස්ම නතු කරගෙන හුස්ම විස්තර පේන අතරේ ඒ අතරමැද හිතේ එහෙම දුවන්න ගත්තොත් ඒකාග්‍ර වීමක් වෙන්නේ නැහැ. විස්තර හම්බ වෙනවා. ඒ විස්තර වලට හානියක් නොවන විදිහට හිත කොතනද ස්ථානගත කරන්නේ? ඒක තමයි කර්මස්ථානය කියලා කියන්නේ. වැඩපොළ. හැම සමහරු ඉන්නවා මේ ඇවිදවිද වැඩ කරන වඩුවොත් ඉන්නවා. වඩුමල්ල කරේ ධානය හැමදාම අහලා තියෙන තැනක වැඩ කරන ඇවිදින බාස්ලත් ඉන්නවා. උඟක් වෙලාවට බාස් කරනකොට පටලයක් තියෙනවා. පටලයට ගෙන තමයි වැඩ කරන්නේ. ඉතින් අර මෙතන යකී කරන්නේ පටලයක් ඇති තැනක්. එහෙම නැත්නම් කර්මස්ථානයක් කර්මස්ථාන කියන්නේ මේ හුස්ම කියන ගඟ ඉහළට පහළට ගලද්දී තමන් කොතනද බලන්නේ. ඒක තමයි නාසිකාග්‍රේ වෙන්න පුළුවන්, උඩුතලයේ වෙන්න පුළුවන්, නහය ඇතුළට ගිහලා හැරෙන තැන වෙන්න පුළුවන්, උගුර වෙන්න පුළුවන්, පෙනහැල්ල වෙන්න පුළුවන්. එක තැනක ඉන්න එක හොඳයි. හැබැයි මේ උනන්දුවට බාධා නොවන විදියට වඩාත්ම සාර්ථක කර්මස්ථාන නැත්නම් වැඩපොළ කොතනද කියලා බලආ ගන්න උනන්දු වෙන්න. එතකොට මුල් බැහිමක් වෙනවා. ඒක දුවන්න ගත්තොත් මුල් බහින්නේ නැහැ. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පස්වන දවස හා හයවන දවස. උස්වරැල්ලට අවධානය යොමු කරමින් භාවනා කරමි. නාසයේ ඉහළ කෙළවර ආශ්වාස කරන විට වේලි බවක් හා ප්‍රශ්වාස කරන විට සීතල බවක් භාවනාව ආරම්භ කර ටික වේලාවකින් දැනගනි. ආශ්වාසයේ සෙමෙන් දීර්ඝව ගනු ලබන බවත් ප්‍රශ්වාසයේ කෙටියෙන් අවසන් වන බවත් දකිමි. සිතවිලි වලින් සතියට බාධා වරින් වර පැමිණේ. එලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ සතිය පිහිටුවාගෙන සිටින විට අදාළ නැති සිතෙල්ලක් පැමිණ නිදිමත ස්වභාවයක් ඇතිවේ. ඒ ස්වභාවය ඇති වූ විට ක්ලාන්ත වීමට ආරම්භක අවස්ථාවක් මෙන් නැගී ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාසයටම සිහිය යොමු කරමි. එහිදී ආශ්වාස ප්‍රශ්වාසයේ ආරම්භක අවස්ථාවට වඩා සියුම් බවක් හා ගැඹුරු බවක් ඇත. මේ ස්වභාවයේ කීප විටක් සිදුවී නිදිමත ස්වභාවයේ පහවයයි. නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිහිය යොදන නමුත් සිතවිලි වලින් බාධා පැමිණේ. එසේ බාධා පැමිණි බව විටක සිතවිලි එන විටම දැනගන්නා නමුත් තවත් තවත් අවස්ථාවල ප්‍රමාද වී දැනගනී. මා විසින් බැහැර කළ යුතු හා දිනු කළ යුතු ක්‍රියාවලිය ඇතනම් කාර්නික පාදා දෙනමින් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකෙදී අහගෙන ඉන්නකොට පේන කියන්න හිතන කාරණාවක් තමයි මේ හිතවිලි කියන්නේ නින්ද අනිත් පැත්ත. ඒක අනිත් එක තමයි නින්ද. ඒ නිසා හිතවිලි තියෙනවා නම් ක්‍රියාත්මක හිතක්. නින්ද තියෙනවා නම් අක්‍රීය හිතක්. ඉතින් මේ දෙකේම තියෙනකොට වරක නින්දට යනවා වරක හිතිවිලට යනකොට යෝගාවචර කියන්න පුළුවන් මම අංශ භාග නැහැ ඒකාන්තකට ගිහිල්ලා නැහැ සමබර වෙලා තියෙනවා ඉතින් ඒක නිසා නින්ද යනකොට හිතිවිලි දාන්න හිතේ යනකොට නින්ද දාන්න එතකොට ඔන්න කීකරු වෙන්න පටන් ගන්නවා ඒ නිසා දැනගන්න ඕනේ තිත තැම්පත් වෙලා ශාන්ත වෙලා තැම්පත් වීම සඳහා මේ මේ ක්‍රියාවලියන් හොඳයි ඒක හොඳ නැහැ නිදිමත වෙලාට ඒක හොඳ නින්ද හිතිවිලි වෙලාට ඒ වගේම හිතවිලි ආදී අවදි වෙන්න මෙන්න මේ මේ වීර්ය වැඩි වෙන්න මේ මේ ක්‍රියාවලිය හොඳයි. ඒක හොඳ නෑ හිතවිලි තියෙනවාට. තව තව වැඩි වෙනවා. ඒක දාන්න ඕනේ නිින්ද තියෙනවාට අරූසල මූට ගහන්න ඕනේ මූසල අරූට ගහන්න ඕනේ. දෙන්නම හොඳ නෑ. නමුත් එක එක කුසල අරූට ගහපම දෙන්නම බෑ. ඉස්සෙල්ල දැනගන්න ඕනේ මේ දෙන්න දෙපැත්තේ ඉන්නේ. මේ අර විතරමොත්ත කතාවේ තියෙනවා මේ වෙරළක් අයිනේ යනකොට වැවක් අයිනේ මේ පැත්තේ කණ්ඩියෙන් කොටියෙක් පයින්න. මේ පැත්තේ වැවේ කිඹුලෙක් ඉන්නවා. මෙයා කරන්නේ කිඹුලා මේ පයින් වෙලාවටම කොටිය පයින්නවා. ඉතින් මෙයා බැන්නට පස්සේ කොටිය කියලා කිඹුලා කටේ වැටෙනවා. එතකොට ඒ දෙන්න රණ්ඩු කරනකොට මට යන්න පුළුවන්. කලබල කරන්න හොඳ නැහැ. ඒ දෙන්න රණ්ඩු වෙලා උරුත් වෙලා එනකම් මැදටලා ඉන්නවල දෙන්න මෙන්නේ මාව ගොදුරු කරන්න. දෙන්නම දෙන උරුට්ටු පයින්කොට මම පැත්තකට චයි දෙන්න කහකොට වැඩිච්චාම අරසාව තියෙන. ඒ නිසා මේ ඒ ධර්මතා නැත්නම් ඒ කෙලෙස් එකා එකා උස්සලා ගහන එක තමයි තියෙන එකට හොඳට පසුබිම බලාගෙන ඉන්න ඕනේ. යුද උපක්‍රම හොඳට දැනගන්න ඕනේ. මෙයා විරුද්ධයි මෙයාට දෙන්නම දැන් මට විරුද්ධ වගේ එන්නේ මම දෙන්න අවසන් දීලා පැත්තකට වෙනකොට ඒ දෙන්න කාකොට වැටෙනවා. එතකොට දෙගුණයක් ලාභයි. ඉතින් ඒක බොහොම සීරුවෙන් දැනගන්න ඕනේ නිදිමතට බර ලකුණු මොනවද? එචිලියට බර ලකුණු මොනවද? මේ දෙක සංසන්දනය කරන්න කියලා. ඉතින් ਸਰවචනාංශය සඳහන් ගන්නේ සත්‍ය බොජ්ජංග ධර්ම වල ඒ සමාධිට්ටි නෑ ඉස්ලාම් තියෙන විරිය සම්බොජ්ජංගේ ධම්මවිචය සති ධම්මවිචේ විරිය ආදී සම්බොජ්ජංග හිත උනන්දු කරන සුළුයි. පස්සද්ධිය මැද. ඊට පස්සේ සමාධි උපේක්ඛා පස්ස සුකනේ පස්සද්දී සීතල කරන ධර්ම. ඉතින් මේ සීතල කරන ධර්ම තේරුම් ගන්න එක මල්ලේ තියා ගන්න ඕනේ රත් වෙච්ච වෙලාවට ඒක දාලා නිමනවා. මේ ධර්ම තුන තියෙනවා ඒවා අවිසිච්ච ධර්ම. සීතල වෙලා නිදිමත එනකොට ඒක දානවා. සතිය දානවා, සම්මවිචේ දානවා, වීර්ය දානවා. සීතල වේගනේ වැඩි වෙලා උණුසුම වැඩි වෙනකොට කලබල වැඩි වෙනකොට පස්සද්දී සමාධි උපේක්ෂා දාන. ඉතින් මේ දෙක හරියට දෙකම තියෙනවා. අපේ උඩසඹුලක් හදනකොට දුරු මිරිස් ටික තියෙනවා, ලුණු තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒවා ටික ටික දාලා යෙදනවයි කියලා එකක් තියෙනවානේ. පදමක් කියලා එකක් තියෙනවානේ. ඒ පදම පොතක ලියන්න බෑ. ඒක පැහෙනකොට තැම්බෙනකොටම ලුණු බල බල බල බල ලුණු නම් ලුණු ඕන ටික දැම්මට පස්සේ තමයි රස ගන්න. ඉතින් ඒ ටික අපි කරලා නැහැ මෙතෙක් කල. දැන් තමයි ඉගෙන ගන්න. ඒක නිසා ඒක ඉතාමත්ම අත්‍යන්ත කාරණාවක්. මේ දෙක පොඩ්ඩක් බලාගන්න. බලනකොට 100 100ක් උත්තර ලකුණු ගන්න බෑ අපට. මීට වැඩිය ටිකක් හොඳින් කරතෑයි. නිදිමත එනකොට රත් වෙන ධර්ම දාන්න. රත් වෙනකොට නිදිමත ධර්ම දාලා සමබර කරන්න ඉගෙන ගත්තාම ඒක ලෝකේ තියෙන අමාරුම ශිල්පේ. ඒ වගේම හරීම సౌందర్యාත්මකයි. හරීම උනන්දු කරන සුළුයි. මං කාගවත් උදව් වෙන්නේ මේ කරන්නේ. මගේම ක්‍රමසහ විදි වලින්, මගේම අඩුම කැඩුම වලින් ධර්ම සාකච්ඡාවේදී කරන්නේ ඒකට ධෛර්යය ලබා දෙන එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී සක්මන කෙලවර සිටගෙන සිටියදී නිදිමත ගතියක් දැනෙනවා. ඇඟ පණ නැති ගතියක්ද දැනෙනවා. එම தත්ත්වයේ පහදා දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර ඊටා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතනවා. ඒක දැනගෙන කෙරෙනවා නම් ඊට කලින් උනන්දු හිත තිබිලා තියෙනවා. ඊට කලින් වීර්යවන්ත හිතක් ඊට පස්සේ ක්‍රමයෙන් ඒ වීර්ය අඩු වෙනවා උනන්දු අඩු වෙනකොට කම්මැලිකම නීරසකම එනවා ඉතින් ඒ තැන ඉඳලා මෙතෙන්ට එනකන් සතියෙන් හිටියානම් අඛණ්ඩව සතියෙන් හිටියනම් තමයි තේරෙනවා මේ මේ උනන්දු වෙලාව වීර්යවන්ත වෙලා තිබුණ හිතක් මගේ කිසිම මෙහෙයුමකින් තොරව මගේ කිසි ප්‍රාර්ථනාවකින් තොරව දැන් මේ සීතල කම්මැලි නීරස තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඊට පස්සේ ඕකෝ ආයෙසටක් උනන්දු වෙන තත්ත්වයට යන්න පුළුවන්. ඒකේ එක පැත්තක්. ඒ නිසා මේකෙන් මේකට යෑම කවුරුත් කරන දෙයක් නෙවෙයි. දැක දැක දන දන යන්නේ. ඒ නිසා මේ විපරිණාමයේ වෙනස එකවර වෙන්නේ හිමීට වෙන්නේ නිසා හොඳට සතියෙම මෙතෙන්ට බස්සන්න ඕන. දෙක ඊයේ ධර්මදේශනාදී අපි මත කරගත්තා වගේ ධර්ම සාකච්ඡාවේදී කලින් වතාවරත් කිව්වා වගේ රාග ద్వේෂ අඩු වෙනකොට කෙලෙස් අඩු වෙනකොට හිත නිදි කියනවා. අපි අවදියෙන් සතුටින් උනන්දුවෙන් මූණ පිපිලා ඉන්න වෙන්නම් මොකකින්වත් නැහැ රාගේ. නැත්තම් ද්වේෂේ. ඒ දෙක තියෙනකොට මල පිපුණා වගේ ඉතින් බොහෝම සක්‍රීයව ගත කරනවා. ඉතින් භාවනා කරනකොට ඒ වඩු වෙනකොට මේ හිතගෙන බුද්ධි නිඳ යනවා. සක්මනේදිත් නිඳ යනවා. නමුත් ඒක දන්නවනම් මේ භාවනා නිසා මේක සිද්ධ වුනේ ටික ටිකයි මේක සිද්ධ වෙන්නේ කියලා එතකොට මේ ධර්ම සන්තෝෂයක් ධර්මමය ප්‍රසාදයක් පස්සද්ධියක් පහළ වෙනවා. දැන් මේ නිදිමත වුණාට නිදිමත වෙලා තියෙන කෙලෙස් නැති නිසා ප්‍රතිපදාවේ කියලා දැනගන්නකොට මේ නින්දෙදී අසතිමත් වුණොත් අපි බුද්ධිය නැති වෙනවා. ඒ නිසා මේ මින්දට අවදි වෙන්න ඕනේ. මේක නිදිමතක් නෙවෙයි හිත හැංගී ගැනීමක්. අන්න ඒක දැනගන්න මේක උපේලාමදී මේක උපේලා නින්දට වැටුනොත් දීපතයක බාර ගන්න කෙනෙක් නැහැ. දැන් මේ තෑග්ග බාර ගන්නවයි කියලා කියන්නේ මේ ප්‍රයත්නේ නිසයි මගේ මේ කෙලෙස් අඩු වෙලා තියෙන ඒ නිසයි මේ නිදිමත ගතියක් කියලා හිත කියන්නේ මේ නිදිමත වීමක් නෙවෙයි හිත සංගවි ගෑමක් ක්‍රියාශක්තිය අඩු වීමක් කෙලෙස් අඩු වීමක් ඒ නිසා මම මේක දෝතින් බාර ගන්න ඕනේ කියලා ඒකට අවදි වෙන්න ගත්තොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ අපි මෙතෙක් ජීවිතේ කෙරුවේ කෙලෙස් අවශ්‍යණේක නානා ප්‍රවිධිත කෙලෙස් අවසලා ඊට පස්සේ තමයි සජීවී වුනේ. දැන් බලනවා කෙලෙස් සංසිඳවල සජීවී වෙන්නේ. කෙලෙස් නිවෙනකොට සංසිඳෙන සජීවී වෙන්නේ. ඒක කවදාකවත් අපි කරලා නැහැ. ඒ නිසා ඒකට අලුතෙන්ම අද ඉපදිච්ච බබෙක් වගේ ආධුනිකයෙක් වගේ නවකයෙක් වගේ අපිට උත්සාහ කරන්න ඕනේ. උඟක් කරලා පරදින සටනක්. උඟක් වෙලාට නිජමත ගතිය එනකොට ගිල පුදිය ගන්න ඉතින්. ඉතින් එතකොට හම්බ වෙන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ක්ෂණ සම්පත්තිය ලබන්නේ වැඩ කරගෙන යන්න වැඩ කරන යන ගමන් ප්‍රතිපදාවෙන් වෙච්ච දෙයක්ද කෙලෙස් අඩු වීමක්ද වෙලා තියෙන්නේ හිත සැඟවීමක්ද වෙලා තියෙන්නේ වාසියට නිදිමත කියලා කියනවාද කියලා බලාගෙන යන අවධානයේ එලඹ සිටි ගතියෙන් කියොත් ওই කතාව ලියන්නේ වෙන වචන වලින් එදාට. කොහොම ලියන්නේ ඊට වඩා වෙනස් ඉස්සර සයිට් වලිය යන්නේ විදිහට අලුත් විදියට බලන්න ප්‍රශ්න දිහා බලන්න ඉගෙන ගන්න කියලා මතක් කරන්න කැමතියි. ගෞණ්‍ය මේ පාණෙනි භාවනා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නැති නිසාත් එදිනදා සතිය පිහිටවා ගැනීමට අවශ්‍ය කරන සක්මන් මළු ආදී නැති නිසාත් නකඩවා භාවනා කිරීමට අවශ්‍ය නිසාත් දිනපතා සතියෙන්ම පැයක් පමණ සිරුරට ඕමනා කරන කිසියම් ව්‍යායාමයක් ලබා දී පැයක් පමණ පරයන්ක භාවනාවක් කිරීමක් මෙලෙසින් දිනකට තෙවරක් පරයන්ක භාවනාවේ යෙදීම ප්‍රමාණවත්දයි මෙත් සිතින් යුතුව පහදා දෙනු මැනවි. තිරුවන් සරණයි. ඔය අපිට උපක්‍රම කරන්න වෙනවා ඒ ඔක්කොම පහසුකම් නැත්තම් උදාහරණයක් වශයෙන් භික්ෂුවකට සක්මමලුවක් නැතුව භික්ෂුව ජීවර ගලවලා දාලා කාන්තාවෙන් ඉන්න තැන ව්‍යායාම කරන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. ඒක කාන්තාවක් මට මේ ඇඳුම් ඇඳගෙන බෑ කියලා ඇඳුම් ගලවලා හතරපන් හන්දියක ව්‍යායාම කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒක බෛරගෙන මේක කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ධම්මජීව හමුතු අපිට කිව්වා ව්‍යායාම කරන්න කියලා හතරපන් හන්දියට බහැලා නටන්න යන්න එපා. ඒක නෙමෙයි මේ ලයිසන් දෙන්නේ. ධක්මනක් නැතිකම නිසා දුප්පත්කම නිසා අපි ව්‍යායාමයෙන් මේක හදනවා. ඒත් ඒකෙන් අලුත් ප්‍රශ්න ඇති කරගන්න එපා. සමාජ ප්‍රශ්න ඇති කරගන්න එපා. ආචාර ධර්ම ප්‍රශ්න ඇති කරගන්න නැතුව ව්‍යායාමයෙන් කරන්න පුළුවන්. එතකොට අර සක්මන් මඩොක් වගේ ගොඩක් ඉඩ ඕනේ පොඩි ඉඩක. එහෙම නැත්නම් ඒකත් ඒකින් කරලා මේ අඟ අඳුරගත්තා නම් මේ අතුල්පතුල් හොඳට වාඩි වෙලා සම්භාහණය කරනකොට සම්පූර්ණ සක්මනේ වෙන වැඩ එහෙම නැත්නම් ව්‍යායාම වෙන වැඩ වෙනවා. ඉතින් අපි ඇඟ අඳවගත්තට පස්සේ ඒ දේ ඕන දෙයකින් කරලා දෙන්න. එතකොට සක්මමලු නැහැ කියන අගන්න දෙයක්වත් නැහැ. ඉන්න කරන්න තැනක් නැහැ කියන අරණ දෙයක්වත් නැහැ. ඉතින් දන්නේ නැත්නම් අපිට උපරිම පසුබිම් පසුබිම් සාධක පරිසර සාධක දෙන්න ඕන. ඒ කවුරුත් එහෙම තමයි කරන්නේ. නමුත් ඒ දේ කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ධර්ම සාකච්ඡාවත් සම්පූර්ණ මුළු කයතම ව්‍යායාමයක්. හැබැයි ධර්ම සාකච්ඡාව යද්දිත් නිදාගෙන ඉන්න බව මට පේනවා හැබැයි. ඒ ව්‍යායාම වෙලා නෙවෙයි ධර්ම සාකච්ඡාවේ මනස නැහැ. මනස ඉන්නේ කොහෙද හිතක. එතකොට පිටි වලට ඇත්තලා ඒත් බුදිනවා. නමුත් ධර්ම සාකච්ඡාව මුළු රැයක් අවදි වෙලා ඉන්න පුළුවන්. පොල් ගහක් නගිනා වගේ, අශ්වයක් පදිනා වගේ, පීනනා වගේ ව්‍යායාමයක්. මත ඒ යෙදුනොත් යෙදී ගත කරා. ඉතින් ඒ නිසා එකම දේ එකම කෘත්‍යය සම්පාදනය කරන ගොඩාක් ක්‍රමසහවිදි තියෙනවා. අපි ලේසිම දේ විවිධ කර්ම සපේලා උදව් කරලා පස්සට යනකොට ඒ ඔක්කොම ලේසි කන් දෙන්න හම්බ වෙන අවස්ථාව හැටියට මේ වගේ දේවල් කරගෙන පිරිමහ ගන්න ඕනේ හැබැයි පුළුවන්කම ලැබිච්ච ගමන් ආයෙ සක්මනකට ගිහිලා සක්මන් කරලා ඒ අවශ්‍ය පහසුකම් දීලා නැති බැරිකමේ හැටියට වත ගහගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় පොළොවට ගැටෙන තැන නාම වශයෙන් උත් එයින් ඇතිවන ගොරෝසු බව සිසිල් ගතිය උණුසුම් ගතිය රූප වශයෙන්ුත් ගත හැකිද එය එසේනම් ඒ ඇතිවන නැතිවන සියල්ල අනිත්‍ය සංඥා අනත් සංඥා වශයෙන් පිළිගත නොහැකිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවේ ඔබ වහන්සේගේ සියලු අභිපතාර්ථයන් වේවා නෑ ඕන විදිහට කරත හැකි නමුත් පටලවා ගන්න නම් එපා. මේ අනවශ්‍ය ප්‍රශ්න දාගෙන අනවශ්‍ය වාක්‍ය දාගෙන අනවශ්‍ය සමීකරණ දාගෙන මේ සරල දේ තදවීම තදවීම වශයෙන් දකින්න ඔකට ආය වෙන නම් නාම ධර්ම රූප ධර්ම කියන්න ඕනේ නැහැ. දාපු ගමන් ප්‍රත්‍යක්ෂේ පැත්තකට ගිහලා ඔය කල්පනාවල එන්න පටන් ගන්න. අඩේ මට දැන් නාම රූපත් වැටෙනවානේ. මේක වෙන්න තියෙන නාම රූප පරිච්ඡේ ඥාන කියලා කියන අඩේ මට දැන් අනිච්ච දුක්ඛ නැත්තත් නැති භාවනා ඕනේ නේද? ඉතී තරුංගලනවා. අරුබලේ කූරිය ගන්නකොට තමයි තේරෙන්නේ මේ භාවනා ඉඳගෙන වාඩි වෙලා ඉඳගෙන මේ කල්පනාවල් යන්නේ කියලා. ඒ නිසා මේ මමත් වචන පාවිච්චි කරන ඇත්තටම මොකද මේක වැරදියට පාවිච්චි කරගත්තොත් බරපතල වචන දාගන්න ගියොත් සංකර කරගන්න ගියොත් අනවශ්‍ය අජීර්ණ බඩේ අජීර්ණ හදා ගන්න. ඒ නිසා සරල භාෂාවට බයින්. කාටත් තේරෙන සරල භාෂාවට බහපුවාට පස්සේ මාන්නකාරකම් එන්නේ නැහැ. පටලැවිලි එන්නේ නැහැ. සංකරතා එන්නේ නැහැ. අපිට තියෙන එක පුළුවන් තරම් සරල කරගන්න. සංකර කරනවා මේක බොහොම ගම්බීරයි ඔයලාට බෑ මට විතරයි පුළුවන්න්නේ මං ඊයේ නම් දන්නේ නැහැ දැන් නම් නාම රූප පරිච්ඡේ ඥානයක් දන්නවා මං දැන් මට දැන් උද්‍යප්පේ ඥානයක් තියෙනවා මට මේ කවුරු හරි අල්ලා ගන්න ඕනේ මේ සංකාරූපේක්ඛා ඥානය ලබා ගන්නයි කියලා ඉතින් වට්ටි අම්මත් එක්කත් කයිවාරු කරගෙන ඉන්න පටන් ගන්නවා ඒක මොකොත් නැතුව තද ගතිය තද ගතිය කියලා ගන්න. ඒක දැනෙන්නේ දැනෙනවා කියලා ගන්න. එච්චරයි. පස්සේ ඔය එන ටික කොච්චර තරහ කරත් එනවා. මේ අමෝරාවෙන් කාලා අර එන්න තියෙන සරල ප්‍රත්‍යක්ෂයට මුල් දෙන ගතිය නැති කරගත්තොත් මේ නැවුම් ගතිය නැති කරගත්තොත් ඍජු ගතිය නැති කරගත්තොත් මේ ඇට්ටුණා වෙනවා පිට කර වෙනවා එහෙම කරගන්න එපා පුළුවන් තරම් සරල කරන්න කියන එක තමයි ආරක්ෂාව මේක වැරදි නෑ නමුත් මේක මේ අමෝරාවෙන් කරන්න එපා මේක අනිවාර්යෙන් භාවනා කරනකොට ලැබෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ධර්මදේශනයේදී ප්‍රකාශ කරන්නට යෙදුණු පරිදි සිත පළවෙනි ධානයට පත්වන ආකාරය එහි මගසලකුණු ධාන සිතත් පවත්වාගෙන ගත යුතු ආකාරයත් පිළිබඳව නැවත වරක් විස්තර කර දෙනෙමින් කාණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. හොඳයි. අද තියෙන ධර්මදේශනත් අහලා එතකොට අපි නැවතත් මේ මතක් කිරීම කරන්න ඉඩ තියෙනවා. මේ විදිහට කරගෙන යන්. ඒකට මම හිතනවා මේ ඉස්ස අවශ්‍යතාවය මේ ඉල්ලීමත් ධර්ම දේශනාවල ඉවරනකොට ඉෂ්ට වෙයි කියලා. ගරු ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට ආපු මුල් කාල සීමාවේදී අඩි කීපයක් යන විට දකුණු කකුලට වම් කකුල ගැන හිතනවා වම් කකුල කියා දකුණු කකුල දෙස බලනවා දවසක් දෙකක් යන විට එය කිසිම පටහැවිල්ලක් උනේ නැහැ දැන් මගේ සතිය හොඳටම පිහිටලා වරදින්නේ නැතිවම එම භාවනාව කරගෙන යන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මගේ දකුණු කකුල ඔසවා තබන විට පළමුවෙන්ම මට දැනෙන්නේ සියුම් භාවයක් දැනිලා එය ටිකක් ගොරෝසුවට භාවයට පත් වෙලා තද ගතියක් දැනෙනවා. වම් කකුලද ඒ ආකාරයෙන්ම දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් මා ඉල්ලා සිටින්නේ මගේ භාවනාවේ හරි පැත්තත් වැරදි පැත්තත් පහදා දෙන්න ලෙසයි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. මේක අර මුලින් දක්වලා තියෙන නිදර්ශන නිසා කාට උනත් කියනකොට තේරෙනවා. වම තියෙනකොට දකුණ වම කියලා දකුණ තියෙනවා දකුණ කියලා වම කියනවා. ඒ තරම් පටලැවිලි තහිත එකක් තියෙන එක නිකන් වැඩි හිටියෙකුට බලනකොට මෝඩකමක් වගේ පේන්නේ. නමුත් ඒකවත් දන්නේ නැහැ මේ තෙක්කල්. දැන් හොඳ සක්මන් කරනකොට තේරෙන්න ගන්නවා. මේ වම කියලා කිව්වට දකුණ කියවෙන්නේ. දකුණ කියලා කිව්වට වම කියවෙන්නේ කියලා. එතකොට තේරෙනවා කියන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොළ කියන කතාවක් තමයි තියෙන්නේ. ඉතින් පස්සේ අන්තිමට දකුණ තියෙනට දකුණ වම තියෙනට වමන කියන එක ලොකු ජයග්‍රහණයක්. සාමාන්‍ය පැත්තෙන් බැලුවොත් නම් ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ප්‍රායෝගික බලනකොට විශාල ජයග්‍රහණයක්. ඊට පස්සේ යාට තේරෙන පටන් අරගන්නවා මම මෙච්චර කල් මේ වැරදිවට ගිහිල්ලා තියෙන්නේ කවුරුත් මට මේක කිව්වට මට අහුවෙන්නේ නැහැ. මම උත්සාහ කරලා මේ පටලැවිල්ල බේරගත්තේ නැත්තම් දකුණට දකුණු කකුලෙන් එන තොරතුරු මම වම් කියන මල්ලට දාගන්නේ. වම් කකුලෙන් එන තොරතුරු දකුණු කියන මල්ලට දාගන්නේ. ඊට පස්සේ මොකද්ද? රෝග නිర్ణය. පරීක්ෂණ කරලා මේ ඇඳේ ලෙඩාගේ රෝග ලක්ෂණ මේ ඇඳේ වාර්තා වෙල්ලලා ඒකට බෙහෙත් දුන්නොත් මොකද වෙන්නේ? ඒක තමයි උඟක් කළාට වෙන්නේ. එක්ස්රේ ගන්න යන පොලිමේ අරයාගේ එක්ස්රේ එක මෙහාට එනවා. ඉතින් පිරිම කට්ටියක පේනවා බඩේ බබෙක් ඉන්නවා. ඉතින් හරි ප්‍රශ්නේ දැන් තියෙන්නේ මෙයාට බ්ලඩ් ප්‍රෙෂර් බලන්න ඕනේ. බලනකොට එක්සේ මාරු වෙලා. කෙලෝරක් නැති වැරදි වෙනවා. ඉතින් ඒ වැරද්ද එහෙමම වෙනවා වම තිනකොට දකුණ කියලා හිතා ගන්න තරමට අපේ හිත අපේ හිතලා කරන එක නෙවෙයි. එයාට චාටුව වෙන්න පටන් ගත්ත පස්සේ අහුවෙන්නේ නැහැ. කවදාකවත් අහුවෙන්නේ නැහැ. ඒක තමන්ම නැවතත් හැරයක් ඒක දිහා බලන සුළු ගතියෙන් එක්ක කවුරු හරි පෙන්ලා දෙන ගතියෙන් යම ඒක ලොකු දෙයක් විදිහට පේන්නේත් නැහැ. ඔහොත් ගොඩාක් දුර දිග යන වැඩක්. නිසා කවදා හරි යෝගාවචරය මම දැන් ඉන්නේ මම දැන් මෙතන කය බලමින් ටික වෙලාවකින් මගේ හිත දැන් ආනාපානෙට ගියා. ඉතින් ආනාපානෙ ගියාට පස්සේ මේ ආස්වාස වේලාව ආස්වාසේ වැටෙනවා. ප්‍රස්වාසේලා ප්‍රස්වාස වැටෙනවා කියලා උවත් කියන්න දේවල්ද කියලා හිතෙනවා. ඒ ඇත්තටම කියන්න තියෙන එච්චරම තමයි. ඒ ටික හරි ගැසගත්තට පස්සේ ඊටු ටික ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ පුංචි වැරදි පුංචි නෑ මොකද දුරදි කියන්නේ නිසා. සකස් කරගත්තට පස්සේ කිසිම වියදමකින් තොරව සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ පේන දේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් නිසා ඇති සැටිය දැකීම කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් දකුණ ගැන බලලා වම ගැන විස්තරයට දාන්න. වම ගැන බලලා දකුණ ගැන විස්තරය දාලා ඒකල කියනවා ඇති සැටිය තමයි කියන්නේ. මේ බලන මිනිහට දෙනවා ඔළුවෙන් හිටගෙන කෙරෙන්නේ කියලා. අන්න ඒ පටලවිල්ල අරින්න අපිට බෑ දරුවන්ගේ වර්ලා දෙන්න. දරුවන්ට බෑ අපේ වර්ලා දෙන්න. අපිම Taman ගැනම සතියෙන් අවදිභාවයෙන් කරගෙන යනකොට කීයක් මේ වගේ පුංචි වැරදි ලක්ෂ ගාණක් එක්ක ඉඳන් තමයි මේ ගහපා දෙන්න යන්නේ අනික් කට්ටිය. එහෙම නැත්නම් කවුරු හරි කියනකොට එහෙම කොයිද මයි ළඟ වෙන්නේ මම දන්නේ නැද්ද මට තේරෙන්නේ නැද්ද කියලා අපි ඔලමල වුණාට ඇත්ත වශයෙන්ම ඊටාමත් බොළඳ ඊටාමත්ම වැරදි රාශියක් සිද්ධ වෙනවා. ඒක තමන්ගේ වුණොත් විහිළු අනුන්ගේ වුණොත් කිරිමෙල් නඩු. අනිත්‍යනගේ එහෙම කොහොමද වම තියලා දකුණ කියලා කියන්නේ කොච්චර බොරු කාර්යයක්ද ඔබ ඉල්ලලා මරන්න වටනවා කියලා අන්නුන්ට විනිශ්චය කරනවා. තමන්ගේ වැරද්දට අයියෝ පව් අප්පා තමන්ට අනුකම්පා කරන්න බෑ. දැක්කට පස්සෙත් අපේ ආකල්පවල පුදුම වෙනසක් තියෙනවා. ඒ ටික ඒ පැල්බුටුල්ලලා දැන ගන්නවා. ගැට ලියලා කොණ්ඩේ පීර ගන්නවා කියන්නේ පුදුමාකාර වටිනාකමක්. ඉතින් ඒක විශේෂයෙන්ම නාකිච්චයන්ට නාකින්ද පරිවර්තන පොඩි උන් නම් ගන්න නැහැ. මොකද පොඩි උන්ගේ කොහොමඩක්වත් වයර් මාරු වෙලා නැති උන් දන්න පිළිගන්නත් කැමතියි. උන් වයසට ගියාට පස්සේ කිව්වොත් එම්බෝ වම තියෙන ගමන් දකුණ තියන්නේ කියලා හැරමිටියක් අද දුන්නොත් හැරමිටින් ගන්න. උඹට මොකද වම තියෙනකොට දකුණ තිබ්බම බලක් බලාගෙන කියලා. බුදුහාමර කන්නඩිය මුන්ට අල්ලගෙන උඹම බලාගන්නේ. ගහනවනම් උඹම හැරමිටිය උඹටම ගහගන්න වෙන්නේ. හැබැයි මෙව්ව කාගෙත් වෙන වැරදි. කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් අපිට මේ වගේ වෙලාවක් සාකච්ඡා කරන අතර මේ වගේ දෙයක් කතා කරන්න දවසක ජීවිතයක අවුරුද්දක වෙලාවක් හම්බුනද කවදාකවත් කවදාකවත් අපිට මේ තරම් වෙන්නේ මොකද අපි බරපතල වැඩ අරයක දේවල් බලන්න මෙයාගේ දේවල් බලන්න යුතුයකම් නමුත් Tamange මූලික දේවල් පටලැවිලි ටික අරගන්න අපිට වෙලා නැහැ ඒ නිසා අපි හරි අකරුණාවන්තයි අපට නම් මේ වගේ දේවල් නඩු වෙන අයියෝ ඔච්චර භවනා කරලා ඕකද හම්බ වෙච්ච දේ මේ වම තියෙනකොට වම තිබ්බේ නෑ කියලා දැනගත්තේ. බුද්ධාධිත්වයෙන් නැසල මේවට සාදු කියලා පිළිගන්න. මොකද ඒක බරපතල නිවැරදි කිරීම. අනික් කාට තේරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම වටන දේවල් විදිහට දැනගෙන පුළුවන් තරම් සත්පුරුෂ පිරිසක් ඉදිරියට මම හෙලි කරලා ආයෙ මේ වැරදි නොවෙන්න හදාගත්තොත් එක සැරේ හදන්න ඕනේ. ඊට පස්සේ මුළු සංසාරෙටම හැදෙනවා. ඒ නිසා උපදේශයක් නෙවෙයි කියන්නේ මම ඉදිරිපත් කිරීම ගැන කමටහන් පොදු කමටහන ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. දිගට මේ වගේ තීනන වැරද්දක් දක්වන්නාසුලුව නිහතමානීව ඍජුව සරලව ඉදිරියට යන්න ලැබේවා කියන එක තමයි ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී පරයන්ක භාවනාවට යොමු වෙන පසුව නාසිකාග්‍රයේ සිත පිහිටවීමත් එක්කම බුදුහාමුදුරන්ගේ රූපයත් රහතන් වහන්සේලාගේ රූපයත් මෙවි පෙරුණා. ඒ දැකීමෙන් ඇති වූ චිත්ත ප්‍රීතිය නිසා සතියෙන්ම බලබලා සිටියත් මට නොදැනීම වගේ ඔළුව සෙලවීමටවත් නොහැකි තරම් දැඩි ගතියක් දැනුණා. දැනුණු අතර හුස්ම රැල්ලි ආශ්වාස ප්‍රාශ්වාසයවත් නොදැනුනි. ගරුතර ස්වාමින් වහන්සේ මේ தત્ත්වය මාගේ භාවනාවට කවර අන්දමට බලපාන්නේදයි මාහට අනුකම්පාවෙන් පහදා දෙන ලෙස පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ එක සැරයක් වුණාට ඇත්තට මොනවක්වත් කියන්න බෑ. නැවත නැවත වෙනවා නම් විතරයි සලකා බලන්න ඕන. ඔව් කොහොම හරි භාවනා කරගෙන යනකොට ඒක කඩන්න එක්ක බුදු ආමතුරේන එක්ක දේවදත්ත දෙන්නම දේවදත්ත විතරයි. ඔය මොන එන මල දාණයක් බැලුවත් වෙන්නේ මොකද්ද? ආනාපානෙන් හිත කැඩෙනවා. වර්තමාන මොහොතෙන් හිත කැඩෙනවා. ඒක කහ පාට වුණාම මොකෝ නිල් පාට වුණාම මොකෝ. බුදු ආමතුරු වෙච්චාම මොකෝ දේවදත්ත වෙච්චාම මොකෝ. අසුචි වෙච්චාම මොකෝ රත්තරන් වෙච්චාම මොකෝ ඕකත් කරන්නේ කරදරයක් නක්. ඒ යුනිවර්සිටි වල පිටිවල ගහලා දෙනවා කොල්ලෝ මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි. කෝක යාළු කරගත්තත් අන්තිමට කොක්ක. බහල වෙන්නේ ඉස්සර නම් අපේ උඩරට ගිහලා මැනිකේ කෙනෙක් එක්ක යාළු වෙච්චාම ඒක ලොකු ලාභයක් කියලා හිතන ඒත් කොක්ක. කොළඹින් ආපු නෝනා කෙනෙක් එක්ක යාළු වුණත් ඒත් හොඳයි කියලා හිතන ඒත් කොක්ක. ඒක නිසා මන්තරේ නේ උන්ට තේරෙන්නේ පිටිය ගහලා තියෙනවා. මැනිකේ වුණත් නෝනා වුණත් ඒක අපට වදේමයි කියන නිසා අසුචි දැක්කත් අතරන් දැක්කත් සතිය කැඩුනා බුදුන් දැක්කත් දේවදත් දැක්කත් සතිය කැඩුනා කියලා දන්නවනම් පේන දේවල් ගැන මැනමැන ඉන්න එක නෙවෙයි තියෙන්නේ වලිගයක සාදාලා ආයෙ වාඩි වෙන එකයි තියෙන්නේ වලිග උඩ ඉඳගෙන තියෙන ඔච්චරලා ඒකයි අමාරු නමෝ බුද්ධාය ගරු ස්වාමින් වහන්සේ කමඨාන්ගෙන පරයන්ක භාවනාවේ යෙදී සිටන විට වටන්න වට්ටන්නම යනවා. ඒත් එක්කම ඇඟේ කඩ වට්ටන්නම යනවා. ඒත් එක්කම ඇඟේ කඩියක් කනවා වගේ දැනෙන විට ඔහේ කමක් නැහැ කියා භාවනාවේ යෙදී සිටන විට කොන්ටන් කොනිටනවා වගේ දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ ඒට හේතුවක් හා විසදා දීමක සිදු කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. ඉස්සලා කියපේකම තමයි. විවිධ ධාතුලෙන් කෙනෙහිලි ඒව හැබැයි එකක්වත් දරන්න බැරි මට්ටමට එන්න මේ අපි තමයි මේ පුංචි තියා ලොකු කරගෙන භවනාවත් කඩාගෙන මේව ගැන කතා කරගෙන ඉඳින් ඉඳ වෙන්නේ මොකද්ද නන්නත්තර ඇස් හොඳට තිබේ නැයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එකෙකුසේ ඒ හිතේ ඇති නේ අරමුණ තියෙද්දි වෙන ඕඩම දානයක් ගැන කතා කරනවා මල දානයක් ගැන කතා අරමුණ ගැන වචනයක් කතා කරනවා කී සැරයක් අහන්න ඕනද මේ වෙනකොට අරමුණ පේනවද? ඒක මොකක්ද අරමුණ කියලා ඒක පැත්තක තිරගෙන පොඩි වචනයක් කියලා ඊට පස්සේ අර වැල්වට අරන් දිගට කතා කරනවා. කෙලවරට. නෝ සම්පප්පලාප සාමාන්‍ය කතා කරන. නමුත් අපි දැන් කරන්නේ ධර්ම සාකච්ඡාවක් නිසා අපිට හිතා ගන්න පුළුවන්. හිත දෙනව නම් ලණුවක්ම තමයි. හිතනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් හිත අපිට මේ අතේ පැලෙන්න මොන හරි දෙනවනම් මේ සතිය කඩන්න කරන උපක්‍රමයක් මිස ඒකෙන් කිසිම සහයෝගයක් නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ නැවත නැවතත් මෙනෙහි කරන්න ආස්වාද ප්‍රසවාස වශයෙන් ඔය එනේ ඔක්කොම පස්සේ විසදෙයි. දිගට දිගට එන්න අරින්ද. අයිසලගේ කියලා තුන ගන්න බැරි තරම් ඇඟ හිත හිරි වැටිලා පිට යනවා. ආනපන ගන්න බැරි තරම්. නමුත් අපි දැනගන්න ඒකට අමාරු වෙట్లా තියෙන. අපිට පුළුවන් වෙලාවක ආයේ මූල කර්මස්ථානට බැමිලා කුරගාලා බලලා මේ මනෝ විකාරයක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, හිත පිට යamak නෙවෙයි, ආශස් ප්‍රසස්සේ ඉන්නේ කියලා බලා ගන්න පුළුවන් නම් මේක මේ පිටට හැරිච්ච රතයක් පාරෙන් පිටට ගිය රතයක් නැවතත් පාරට ගන්න මිනිහා තමයි නියම රතාචාර්ය කියන්නේ. එහෙම නැතුව යනාතේ යන්න ඉල්ලගෙන මිනිහට බුදුහන් කියන්නේ කර තෝල්ලනු අල්ලන එක විතරයි කියලා. පතං බන්තංව දහරේ කියලා තියෙනවා බ්‍රහන්ත වෙච්ච රතයක් පාරෙන් පිටපයින් හදන රතයක් නැවත පාරේ තියාගන්න දන්න මිනිහට විතරයි රතාචාර්ය කියන්නේ. අනෙක් වෙනස නිකන් රේන්ස් ලනු අල්ලන ඉන්න තෝරන ලනු අල්ලන ඉන්න මිනිහෙක් විතරයි. ඉතින් බහ යනකොට භාවනා අදින්නම යන්නේ මේ පැත්තට. එක්ක නිදිමත පැත්තට එක්ක හිතවිලි පැත්තට. දෙපැත්තට අදිනකොට මේක සමසේ මැද කානුවට වැටෙන්නේ නැතුව හෙලට වැටෙන්නේ දෙන්නේ නැතුව මැද පාරේ තියාගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. මොකද අපි මෙතෙක්කල් අනික් අයට බලවල් කපලා තියෙනවානේ. අනික් මිනිස්සු බාහිරින් ඇදලා දාන්න කොච්චර දෝ සට මායාවී ප්‍රයෝග කරපු නිසා අපි කෙලින් පාරේ යනකොට ඒ ඔක්කොම අපිට කැපෙනවා. ඒ තියේදීත් අපිට තියෙන්නේ මේ පැත්තට මේ පැත්තට අදින් දෙන්නේ නැතුව පාරෙන් පිටපටින් නැතුව තියාගන්න. ඒ පාරෙන් පිටපටින් නැති එක තමයි මම දැන් මෙතන කියලා කියන්නේ. මම දැන් මෙතනින් පිටනම් පාරෙන් පිටපැල්ල. මොන දර්ශනය දැක්කත් ඒක අපට වදේමයි කියන පාක්කේ තමයි කියන්නේ. නිර්වාණ සරණයි ස්වාමීනි ආනාපාන භාවනාව කරනකොට ඔළුව පාත් වෙනවා ආය කය ගැස්සෙනවා කරුණාකර පහදා දෙන්න මේක බලන්න භාවනා නොකර ආනාපාන කරනකොටත් මේක එනවාද කියලා එහෙම නෑ ලේඩක් මේක භාවනා කරන නිසා එන එකක් නේ ඒක නිසා දැන් ওই ප්‍රෙෂර් එකම හැදිච්චාම කියලා කියන්නේ ලෙඩක් තමයි නමුත් නම්බු ගන්න ලෙඩ මේ පවුලේ කාටවත් අත්හැරිලා ප්‍රෙෂර් දී වෙඩියා. ඒවනේ පොසතුන්ට හැදෙන ලෙඩනේ. ඒ වුණත් ලෙඩක් උනත් නම්බුකාරය. ඒ නිසා භාවනා කරනකොට ලෙඩක් ආවත් නම්බුකාරය. භාවනා නොකරනකොටත් බෙල්ල කඩා වැටෙනවා නම් ඔපරේෂන් එකක් තියෙනවා මේ කපල ප්ලේට් එකක් දාන්න. භාවනා කරනකොට විතරක් වෙනවනේ කියන්නේ මෙන්න අපිට අපේ කය අපිට භාවනාවට දෙන සහයෝගය. අල්ප දාන්න වගේ මේම නැමිලා බෙල්ල ධාක්කුවේ වැටෙනවා. ඔළුව ධාක්කුවට වැටෙන සයිස් එකට යනවා. ඒක තමයි අපිට අපේ භාවනාවට මගේ මට මගේ භාවනාව මගේ කය දෙන සහයෝගය. ඉතින් අපේ ගෙදර කට්ටියකින් කොච්චර සහයෝගයක් හම්බෙයි. අසල්ලාසි අංගෙන් කිට්ටුවන් දෙන්නේ අම්මෝ පුදුමාකාර සහයෝගයක් තියෙන්නේ. අනේ කොහොම හරි නිවන් යන්නේ කිය. ඒ තියෙද්දිත් මේක කොඩියක් ගත්ත, දජයක් ගත්ත, ශේෂිතක් කුන්තයක් ගත්ත මිනිහෙක් වගේ කාගෙන යන මනුස්සයාට මොකද්ද කියන්නේ? ඉතින් බුද්ධ ධාතු උත්තරනාන්සලා ගෞරව කරනවා මේ තරම් හැම පැත්තෙම කටුකොහල් තියේදී සතිය බිම දාගන්න නැතුව තනි කඹේ ඇවිදින මිනිහෙක් වගේ තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ කොහොම හරි බලනවා සමතුලිතතාවය තියාගන්න. අපි දන්න මොනම ශිල්පයකින් අන් මේකට සහයෝගයක් නැහැ. හැම ශිල්පෙම වල කැපිලා තමයි වෙන්නේ. හැබැයි කොච්චර වල කැපුණත් නැවත නැවත කිරීමෙන් අපිට පාර හදා ගන්න පුළුවන්. ඒ නිසා සර්වචන් ආංශේ විශ්වාසයක් දෙනවා. ප්‍රතිපදාව යෙදෙනකොට පටන් ගන්නකොට කොතනත් හරි වෙහෙසයි. කරගෙන කරගෙන යනකොට ඒතිෙදිත් මම අරින්නේ නැහැ මම දිගට කරනවා කියලා යනකොට ඉබේම මෙවුවා තමන්ට වශයේ පවත්වන්න පුළුවන්. තමන්ට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒ නිසා ඒක දැනගෙන ඒකට උදව් කරන්න එපා. ඒකට බය වෙන්නත් එපා. පුළුවන් තරම් සතියෙන් එහෙම නැත්නම් එලඹ සිටි ගතියෙන් නැත්නම් අවදි භාවයෙන් මේක දිහා බලන්න මේ ශරීරය නැත්නම් මේ රූපස්කන්ධේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට වශේ පවත්තන්න බෑ. මම මේ අනික් වෙලාවට වශේ පවත්තන හැම වෙලාවෙම කෙලෙසයක්. කෙලෙස් නැති වෙච්ච ගමන් එයා එයාගේ ස්වරූපෙට යනවා. එතකොට කොන්ද කඩයි අම්මා, එල්ල කඩයි අම්මා වගේ බෙල්ල කඩාන වැටෙනවා. හැමදාම වෙන්නේ නැහැ. නමුත් මේ කාරණා තේරුම් ගත්තට පස්සේ ආයෙසරයක් එයා නතු භාවයක් පෙන්වනවා. ඒ නිසා මේ වෙලාවේදී කරදරයි තමයි අනුන්ට වැරදි නියෝජනයක් පෙන්වනවා තමයි. නමුත් දිගටම කරගෙන කරගෙන යෑමෙන් සිද්ධිය අතයතර ගන්න පුළුවන්. වශී කර ගන්න පුළුවන් භාවය ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම ඊට කෙටි කාලයකින් සමාධිගත වෙනවා. දවස් දෙකක් තුනක් පමණ රූප පෙන්නවා. ඒත් වහන්සේගේ උපදෙස් අනුව ඒවා ගණන් නොගෙන සිටියා. දැන් මම පැයක් පමණ කාලයක් භාවනා කරනවා. සිහියෙන්ම සිටිනවා. ඒත් හුස්ම රැල්ල පවා නොහැඟේ. ඉතා කෙටි හුස්ම යන බවක් සමහර අවස්ථාවල හැඟේ. මට භාවනාව කරන්න පටන් ගත්ත මුල් කාලය නිසා හරිහැටි භාවනාව ගැන දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඉදිරියට මා කුමක් කළ යුතුද යන්න නොහැඟේ. භාවනාව අවසන් කරන්නේ කෙසේද? ස්වාමින් වහන්සේ සමහර වෙලාවට භාවනාව අවසානයේදී පිට හිර වෙලා වගේ ඔළුවේ අමාරු තියෙන අවස්ථාවක් තියෙනවා. මේවට හේතුව භාවනාව අතර මග කැඩුනොත්ද ස්වාමින් වහන්සේ මම කෝඩුකාරයෙක් නිසා මට භාවනාවට අවශ්‍ය බොල මැද අග කියා දෙන මෙන් කණ්ඩායම ඔබ වහන්සේගෙන් මා ඉල්ලා සිටිනවා. ත්වන් සරණයි. ඔය දැන් Tamante ඉස්සට වැඩි ඉරියව් පාත්තන්න පුළුවන් නම් අරමුණේ හිත පාත්තන්න පුළුවන් නම් ඉතින් අරමුණ තියෙන තාක්කල් භාවනා කරන්න. කරදර නැත්තාකල් දිගට මේකේ ඉන්න. ඒක හරියට කියනවා නම් වාහන තදබදයකට හිර වෙලා අහුවෙලා දැන් පාර තියෙනවා නම් ඉස්සරහට යන්න දැන් ට්‍රැෆික් කාර්යයක් නතර කරලා අහන්න ඕනේ දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහන්න ඕනේ. පාර තියෙනවා නම් ඵලයන් ඔය හිර වෙච්ච වෙලාව යන්න බැරුව හිටියේ. දැන් හම්බ වෙච්ච වෙලාවේ නතර වෙලා අහගෙන ඉන්න දැන් හරි පාර සෙනග නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? ඒකේ ට්‍රැෆික් කාර්යෝ කියලා දෙන්න දන්නේ උඹට යන්න ඕනේ ගමන ඵලයන්. ගමනට ඇවිල්ලා තියෙනවා නම් දැන් අර දුෂ්කරතාවය පෙන්නට පස්සේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක වියවුලක් කරගන්න එපා. ඒක සැකයට කාරණා කරගන්න එපා. ඒ අරමුණේ පුළුවන් තරම් හිත පාත්තන්න. ඉරියව්වේ පුළුවන් තරම් හිත පාත් ගන්න. එහෙම නැගිටිනකොට අත මෙතන කැක්කුම් පිපුරුන් ටිකක් එනවා. ඒවා ඉතින් හැග හැඩ ගැහිමේ ලකුණු. ඒ හැම එකටම උත්තර බඳ බඳ ඇයි වෙන්නේ කික යනවනම් කද්දාවත් ගමනක් යන්න බෑ. යම් ප්‍රමාණයකට කැප කරගෙන තමයි යන්නේ. ඒ නිසා කටුකොහලක් ගෙවලා තියෙනවා. වනාන්තරය පහු කරලා තියෙනවා. දැන් කල්ලිලියක් ඇවිල්ලා තියෙනවා. ඒ ආපු කල්ලිලියේ ගමන කරගන්න කියන එකයි සාමාන්‍ය උපදේශයක් විදිහට කියන්නේ. හොඳයි ඒක දෙවෙනි කොටසකුත් තියෙනවා. ඒ වගේම සක්මන් භාවනාව ගැන මට තාම තේරෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ මම සිහියෙන්මයි කරන්නේ. ඒත් තාම මට ඒ ගැන වැටහිමක් නැහැ. ඔළුව බර වෙලා කකුල් පන නැති ගතියක් එන නිසා ඇවිද ගන්න බැරුව යනවා. ඒ වෙලාවට ඇවිද ගන්න බැරි නිසා ඉඳගෙන භාවනා කරනවා. මේක සාමාන්‍ය ගතියක්ද? ස්වාමින් වහන්සේ කල්යාමේදී හරියයිද? සක්මන් භාවනාව ගැන මට තෝරා දෙනු වෙනවි. මෙතන ඉන්න ගොඩක් අය පළමුවෙනි භාවනා වැඩමුළුවට ආව අය නිසා ඒ අයට තියෙන ලොකුම ගැටලුවක් මේක. ඔබ වහන්සේගේ උපදේශ මම කාරණේක ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. මට කියන්න තියෙන්නේ ඉතින් අර සක්මන් භාවනා පිළිබඳ තියෙන මූලික උපදේශ පන්තියේ ආයෙත් අහුම්කන් දෙයි. ඒතර බලන්න පුළුවන් ටිකක් කරලා තියෙනවා. කෙරුවට පස්සේ ඒ උපදේශ අනුවමද ගිහිල්ලා තියෙන නැත්නම් අලුත් වැඩියා කරන්න තියනවාද? නැත්නම් උපදේශ මොනාදී ගාවට කරන්න තියෙන කියලා ඒකේ විස්තර තියෙනවා. ඉතින් ඒක නිසා සක්මන් බහන ඕක දෙන්නේ දන්නේ දන්නේත් නැහැ ප්‍රධානම දේ වෙන්නේ ඒක එච්චර නම්බු කරන්නේත් නැහැ. භාවනා කියලා බාර ගන්න තියෙන්නේ නතර ඉඳගෙන ඉන්න එක. ඉස්සල ප්‍රශ්නේ කොටසෙත් කියලා තියෙනවා භාවනා නතර කරන්න කොහෙන්ද කියලා දන්නේ නැහැ කියලා. භාවනා නතර වෙන්නේ මැරිච්ච දවසේ තමයි එතකන් කරන එකයි තියෙන්නේ. භාවනා නතර කරනවා කියන එක භයානක අපරාධයක්. අයි අපිට නතර කරන්න අපිට තියෙන විදිහටම භාවනා කරනවා. මෙතන අදහස් කරන්නේ භාවනා කරනවා කියලා. මොකද්ද ඒක කොයි ඉරියව්වක් ඔය? ඒ ඒ ප්‍රශ්නෙම තමයි අතෙන් යන්නේ. අපි ඒක නම් භාවනා කියන්නේ සක්මන් කරන එක අපරාධේ කාලේ නාස්ති කිරීමක් කියලා පහත් කළ සලකනවා. එතකොට ඒක yaadෙන්නේ ඒක නිසා ගෞරවයෙන් නැවත සැරයක් සක්මන් භාවනා පිළිබඳ මූලික උපදේශ පන්ති කියවන්න. අහන්න. අහනකොට අනිවාර්යයෙන්ම අලුත් වෙනවා. ඒකේ අඩුවක් මම දන්නේ මට වැටහුනේ නැහැ. ඔක්කොම තොරතුරු තියෙනවා. වරක් අහලා ඒක කරලා නැවත අහනකොට සම්පූර්ණයෙන්ම අලුතෙන් ගන්න තොරතුරු රාශියක් තියෙයි. උනන්දු හොඳයි. සක්මන පිළිවන් තියෙන උනන්දු හොඳයි. ඒක පිළිවෙත දන්නේ නැහැ කියලා පිළිගන්න ගතියත් හොඳයි. නමුත් ඒකට අපිට අසරණ නැහැ අපි. අපිට තොරතුරු තියෙනවා. නැවත සැරයක් අහලා කටයුතු කරන්න උඟාක් ප්‍රතිඵල නැහැ සක්මනේ. ඒක දින ගොඩාක් කල් භාවනා කරගෙන යන්න අවශ්‍ය සමබර භාවය ආරම්භ දෙනවා. ඒ නිසා ප්‍රතිඵල නැහැ කියලා නතර කරන්න එපා. ඒක ප්‍රතිඵල හැමෙන පරියන්කේදී ඒ නිසා උනන්දු කිරීම වශයෙන් නැවතත් මේ මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්නට අහුම්කම් දෙන්නේ කොහොඳයි කියන එක තමයි මතක් කරන් තියෙන්නේ. ටිකක් අපහැදිලි ප්‍රශ්නයක් මම හිති ශක්ති ප්‍රමාණෙන් කියවන්නේ ලකුණම් බොහොම අපහසුයි. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මනේදී වම් කකුල දකුණු කකුල වශයෙන් සිහිය පවත්වා ගනිමින් සක්මන් කළෙමි. බොහෝ වේලාවක් අඛණ්ඩව සිහියෙන් එය කළ හැකි බව දැනුනි. නැවත වම් වම දකුණ වශයෙන් නොසිතා පියවරක් තැබීම පමණක් කළෙමි. එවිට පෙරසේම සිහිය අකණ්ඩව පවත්වා ගත හැකි බවත් පියවර මාරු කරමින් ගමන් කරන බව පමණක් දැනේ. බාධක සිතවිලි පැන නොනැගි. ඉදහිට සිතවිල්ලක් මතුවද ෂණයකින් එය මැකී යයි. මේ නිසා වම් පාය දකුණු පාය වශයෙන් මෙනෙහි නොකොට පියවර තැබීම කෙරෙහි පමණක් සතිය පිහිටුවීම නොසෑහේද? පරයන්ක භාවනාව පරයන්කේ වාඩි වී දැන් මම මෙතන යයි වරක් දෙවරක් මෙනෙහි කරන විටම සිත ඒකාග්‍ර වේ. එතෙන් සිත ඉදිරියට භාවනා කරගෙන යන විට කයෙහි සංචලනයන් පාලනය කරගත නොහැකි තරමට මතුවේ. එසේ පැවැත්තිය දීම සතිය නොකඩවා ගෙන යා හැකි බව දැනේ. බද වේලාවක් සිටින විට උඩුකය පුරා වේදනා පැතිර යමින් සිරුර ගල් කරමින් යම් අද්‍රව්‍ය දෙයක් වරාණ තුල තියෙන බලයක් බෙල්ල තෙරපාගෙන මුහුණේ පේශි හරහා ඉහළ නැග දෙයස්වල නවතී. තවත් සුළු මොහොතකදී නැවතත් තිස වේගයෙන් ඉදිරියටත් පසුපසටත් පද්දවා ඒ බලය ශක්තිය වැනි දෙය දෙබැම්ම නලල වැනි ප්‍රදේශවලත් නැගී මද වේලාවක් පැවතී සිටී. මේ අවස්ථාවන් මට දැනෙන්නේ සර්පයෙකු විසින් ගිලගත් ගොදුරක් නැවත මහත් දැඟලීමකින් හා වෙහෙසීමකින් ආපසු අමාරා සෝය ලබන අවස්ථාවක් මෙනි. නලල්තල ප්‍රදේශයේ රැඳුණු ශක්තිය කන් දෙපස කුඩා මොළය ප්‍රදේශය තෙරපාගෙන ඉහළට නැග ඉස්කබල පුරා තෙරපීමක් ඇති කරගෙන හිස මුදුනේහි නවතී. භාවනාව අවසන් කරන තුරුත් මේ தත්ත්වය නොවෙනස්ව පවතී. උඩුකහේ පේශී තද කිරීමද අඩු වැඩි වෙමින් පවතී. ශබ්ද ඇසේ වරාණ ඇතුලේ තියෙනවා මිනිස් කටහඬ අරුත් සහිතව පැහැදිලිව ඇසේ. කුඩා ශබ්ද ගණන් නැත. සතිය අකණ්ඩව පවතී. භාවනාවේ සිටියදීම ඇස් ඇර බැලුවේ බැලුවෙමි. අවටදී පෙනේ. එහෙත් පෙරකී තෙරපොම එසේමය. එය නැති වේවයි පැතුෙමි. එවර දෙයස් බේටම පියවි හිස සිහින් සැලවීමකින් යුතුව හිස මුදුනේ පැවති ශක්තිය ක්‍රමයෙන් පහත බැස බෙල්ලහරා සිරුරට ඇතුළු වුණු බවක් දැනිනි. පෙර දිනේ පැවති ප්‍රීතිය මද නොඋනි. අවශ්‍ය උපදෙස් ලබා දෙනසේවා. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් සුව පතමි. විශේෂ ප්‍රමාණවත් නමුතර මේක අද්‍රව්‍යයක් කියලා බලයක් කියලා නම් කරන්න හැදුවට තාමත් විස්තර කරන්නේ ධාතු ගුණ වගේක්. නමුත් ඒ ධාතු වශයෙන් දකින්න බෑ මේක ඇස් බැම නලල හිස් කබල ඔළුව ආදි වශයෙන් ශරීර කොටස් එක පටලවාගෙන. ඒ පටලවිල තියෙන තාකල්ලක භූතයෝ කියලා හුණියන් කියලා තමයි පටලවෙන්නේ. නමුත් තද වෙන ගතිය නැත්නම් තද වෙන ස්වභාවය තද වෙන බව තද ධාතු ලක්ෂණය කියලා ගත්තොත් ඔය ඇහ කන දිවනාශය කියන කැලියොට සම්බන්ධ කරන්නේ නැතුව මේ ධාතු ගුණ පෙන්වන්න. ඒක සම්පූර්ණම අනිත් පැත්ත යනවා. මේක මේ කටය, මේ බඩය, මේ කුඩා මොලේ, මේ ස්කබලේ ආදි වශයෙන් කැලියොට දාන්න ගිය ගමන් මේ රූප ද්‍රව්‍යයක් නෙවෙයි මේක අද්භූත බලවේගයක් කියන මට්ටමට හිතින්ම වා ගැනීම කරනවා. සරල උපක්‍රමයක් තියෙන්නේ මේ තද බව, තද ගතිය, තෙරපෙන ගතිය, තෙරවෙන ස්වභාවය බලන මිසක්කා ඒ කටේ බඩේ නාසයේ දිවේ කයේ කියන කෑලි පැත්තකට දාගත්තොත් හරි පහසු මේ ධාතු මනසිකාර භාෂාවට එළඹෙනවා කාම රූප ධර්මයේ ඉඳගෙනම නාම ධර්ම ස්ථාන නාම කර්ම ස්ථානයක් කියලා පටලවා ගැනීම වැරද්දක් නැති වෙනවා හරල වෙනවා භාවනාව කලින් කියලා තියෙන ශක්මන මෙනෙහි කරමින් කරනවද මෙනෙහි නොකරමින් කරනවද කියලා පටන් ගන්නකොට මෙනෙහි කිරීම ටිකක් තියාගන්න. ඊට පස්සේ ක්‍රමයෙන් මෙනෙහි කිරීම නොකර කරන්න පුළුවන් තැනට එන්නේ අර පළවෙනිම ඇති කරගන්න එකලස සමතුලිත භාවය හරහා ඒක නිසා පටන් ගන්නකොට ආධුනිකයෙක් වාගේ අවශ්‍ය නම් ඒ මෙනෙහි කිරීමෙන් කරන්න ක්‍රමයෙන් මෙනෙහි නොකර යන්න පුළුවන් නම් ඒක සෙල්ලක්කාරකමට කරන්න. ඒ නිසා වෙනදා කරපු එක මෙනෙහි කිරීම අඩු කරලා ඉබේ කරන ප්‍රමාණයට වැඩි කරලා කරනවා නමුත් මෙනෙහි කිරීම 100%ක්ම නැති කරන්නේ මුලින් ටිකක් කරලා පටන් අරගන්න එකයි මේ මේ ධක්මන පිළිබඳව කියන්නේ ගෞණීය ස්වාමින් වහන්සේ ආලෝක සංඥාව සමග දිගු වේලාවක් සිටීමට හැකිය. වරාණ තුල තියෙනවා හිරු එළිය, විදුලි බල්බ එළිය. එසේ කිරීමෙන් අවඩක් සිදුවන්නේ නැද්ද? ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ප්‍රශාතිය තියෙනවා නම් සතිය සඳහා ආනපාන නිමිත්ත ගන්න පුළුවන් පිම්බි මැකිලිම නිමිත්ත ගන්න පුළුවන් ආලෝක නිමිත්ත ගන්න පුළුවන් නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක ගන්න පුළුවන් ගන්න නිමිත්ත නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ හරහා තමයි සතිය දිනු වෙනවනම් ඒ තාක්කල් අපේ ජාම බේරෙනවා ඒ නිසා බාහිර දේවල් වලින් නෙවෙයි මනින්න තියෙන්නේ සතියේ සතිය කියන චෛසිකේ එක වැඩි වෙලා සිටීමට උදව් කරන ඒ උපක්‍රමය මොකක් වුණත් කමන්නේ කරාට කමන්නේ නමෝ බුද්ධාය ගරු ස්වාමින් වහන්සේ මම කමඨහන්ගෙන පරයන්ක භාවනාවට වාඩි වූ පසු ටික වේලාවකින් ශරීරයේ තන තන කසනවා වගේ දැනෙනවා. එයිනුත් ටික වේලාවකින් ඇස් පියාගෙන භාවනාවට සිටින විට සිහින දකින්නවා වගේ මේ පරිසරයේ කටයුතුම සිහිනෙන් සේ දකින්නවා. ඉතින් මගේ භාවනාවට බාධාවක් බව මම දැන් මට දැනෙනවා. ස්වාමින් වහන්සේ ඒ කුමන හේතුවක් නිසා හටගන්නක් දැයි අනුකම්පාවෙන් කියා දුන මැනවි. ඒ නැති කර ගන්න ආකාරයක් කියා දුන මැනවි. සම්මා සම්බුදු සරණයි. ඒක තමයි මේ මූල කර්මත්තානය තියෙන නිසා ළඟ ළඟ ආස්වාසි ආස්වාසයෙන් මෙනෙහි කරන්න ප්‍රස්වාසි ප්‍රස්වාසයෙන් මෙනෙහි කරන්න. එතකොට අර විකාර දේවල්, චින්තාමේ දේවල්, මනෝ විකාර, අඩහිඳ කඩලා ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ කළ හැකි ආස්වාස් ප්‍රස්වාසයට ගියාම ආ පාරට වත් වෙනවා වාහනේ ආයශරයක්. නැත්තම් ඔය පේන දේවල් හිතෙන දේවල් දිගේ යන්න ගියාම ඒක එක පැත්තකින් ආනාපානයට අනදර කිරීමක් අනෙක් පැත්තෙන් කෙලෙස් වලට කරටක් දා ගැනීම. එනිසායි කියන්නේ මෙනෙහි කිරීම කරන්න කියලා. මූල කර්මස්ථානේ මෙනෙහි කරනකොට ආයෙත් නිවැරදි කිරීම සිද්ධ වෙනවා. අවසර ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් එක ආනාපාන සති භාවනාවේදී මුල් දිනවල නොයෙකුත් රූප වර්ණ පෙනුණු නමුත් දැන් ඒ ටිකෙන් ටික අඩුයි සමහර වෙලාවට කිසිම දෙයක් නැති හිස් අවකාශයක තනි වුණාසේ දැනේ. එවිට හුස්ම නොදැනෙන අතර සිත සමාධිගත වේ. ඒ දෙස බලාගෙන බොහෝ වේලාවක් සිටිය හැක. මෙලෙස සිත එකතැන සමාධිගත කර ඒ දෙස සිහියෙන් බලා සිටීම නිවැරදිද? දෙක සක්මන් භාවනාවේදී පාද කෙරෙහි සිත යොමා සිටන විට කරස් කයේ සමාවෙන්න කයේ වේදනාව දැනුණත් ගණන් නොගෙන සක්මන් කරගෙන යන විට වරණතර ටික වේලාවක් සක්මන් කිරීමේදී කය පාවෙන ගතියක් දැනේ. මගේ මෙම සක්මන් භාවනාවේදී වෙන කිසිම දෙයක් සිදු නොවන බවක් දැනේ. ඒ කුමක් නිසාදයි කණායෙන් පහදා දෙන්න. උතුම් නිවන් සුව ලැබේවා. මේ සත්‍යපවත්තන් ඉසලා ප්‍රයත්න වලින් කරනවා පස්සේ ප්‍රයත්න නොකර අනායාසයෙන් කරනවා. ඒකේ සතිය දිගට පවතිනවනම් පරියන්ක පිළිබඳවත් කියන්න තියෙන ඉච්චරයි හිතලා කරනවද රිබේ වෙනවද අරමුණක් ඇතුවද අරමුණක් නැතුවද නිමිත්තක් ඇතුවද නිමිත්තක් නැතුවද කොහොම තිබුණත් දැන් මේ කියන විදිහට ටික දන්නකම තියෙන නිසා අවදිගතිය තියෙන නිසා සතිය තියෙනවා වගේ පේනවා මේ වෙලාවේදී මේ අරමුණක් නිමිත්තක් ප්‍රයත්නක් ඇතුව පවත්වන සතියට වැඩිය හොඳයි අරමුණක් නැති නිමිත්තක් නැති ප්‍රයත්නක් නැතුව ඉබේ යන සතිය තියෙනවා හොඳයි. නමුත් ඒක හැම වෙලාවෙම වෙන්නේ අර වගේ නිමිත්තක් අරමුණක් ප්‍රයත්නක් සහිතව පටන් අරගෙන ක්‍රමයෙන් ගෙවම් කරලා එන සතිය. අන්න ඒක දැනගෙන ගියා නම් ඒ අනායාසයෙන් සිදුවෙන දෙයට නින්දට වැටෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව අරගෙන යන්න පුළුවන්. නමුත් ඒක වැරදි කරලා වැරදි හරහා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා දැනුවත් වෙලා ඉන්න මුලින් ප්‍රයත්න කරලා අරමුණ දිගේ ගන්න සතිය ක්‍රමයෙන් ඒ අරමුණ නැත්තන්ට යනකොට ඒක බාධාවක් කරලා හිතන්න නරකයි සැක හිතන්න නැතුව එහෙමම අර අත දීලා නැගිටපු බබා අත දෙන්නේ නැතුව Taman නැගිටලා යන මට්ටමට දියුණුකරනද නැත්නම් දියුණු වෙන්න ඉඩ දෙන එකයි යෝගාවචරගේ අනුග්‍රහය. ඒක ඉතින් කමටහන් මේ වගේ සුද්ධ කරගෙනම කරන්න ඕන දෙයක්. පොත්පත්වල කියවෙන්නේ නැති එකක්. ඒ නිසා නැගිටින බබාට නැගිටින්න දෙන්න ඒකයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ වන විට මාගේ ශීලය අධිශීලයක් බවට පත් කර ගැනීමට ශ්‍රද්ධාවත් විරියත් සතියත් උපයෝගී කර ගනිමින් සිටින අතර ඒ තුලින්ම කමක්කමෙන් සමාධිය කරාද ළඟාවමින් සිටින බව සතරෙන් ප්‍රකාශ කර සිටිමි. ආර්යශ්‍රාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨතම කඩේම වූ ප්‍රඥා කඩේම පසු කරලීමට අප පසු කරලීම අප සමගයේ එකම පැතුමයි. ඒට අවශ්‍ය උපදෙස් හා ආශිර්වාදයන් ලැබෙන බව හොඳින්ම දන්නා අතර එම ප්‍රඥා කොටස කෙටියෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර ඔබ වහන්සේ වැනි පින්වත් පුත්‍රවණක් රටට දායද කළ දෙමාපියන්ටද පින් දෙමි. කොච්ච පොඩ්ඩක් ඉවසලා ඉන්න තව වණ දෙකක් විතර තියෙනවා. ඒක ඉතිසත් ඔය ප්‍රශ්න ඔය විදිහටම තුනා. ඒක නිසා ඔය යන වේගයේ මිසක ඉක්මන් කරන්න යන්න සමහරටම පුළුවන් ඇති. නමුත් ඒ ක්‍රමයට අනුපොබ්බ ශික්ෂා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා විදිහ තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඒ විශේෂයෙන්ම ධර්මදේශනා පැත්තෙන් ඊයේ දන බණවලදී ওই මෙතෙක් කොට නගාගෙන ගිය පදනම් මත ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට කරන ආරාධනාවක් වගේ තමයි පේන්නේ. ඉතින් මට කියන්න තියෙන පොඩ්ඩක් ඉවසලා ඉන්න. එතකොට ඒ ටික සම්පූර්ණ වෙයි කියලා අර මැද වාක්‍යය ලියලා තිබුණ එකම තමයි මට කියන්න වෙන්නේ. ඒකත් වෙයි. ඔහොම යනකොට ඒකත් වෙයි. සම්මා සම්බුදු සරණයි ස්වාමින් වහන්සේ මේ ත්‍රිගල ආරණ්‍ය සේනාසනය අසපුව ගැන හැඳින්වීමක් නොදන්නා අපට කියා දුන මැනවි. මෙහි ආරම්භය ප්‍රමාණය කුටි ගණන පාලනය යනාදී විෂයන් විස්තරයන් දැන ගැනීමට සතුටුයි. නැවත එන අයට ඒමට විස්තර අසන විට කියා ඒ අයටත් මෙහි ඒවට කටයුතු කර දෙය හැකි. ත්වන් සරණයි. මේ වරුවේ හීයට ආව මිනිසුන්ට මොන අයින් ගන්නද? ඔන්නේ තමන්ගේ වැඩේ කරගෙන යන්න මේක තමයි නිසන්වනේ කියන්නේ. ඒ කුටි ගානක්වත් දිගපළලක් නෙවෙයි. නිසන්වනේ කියන්නේ සතිය. ඒක දැනගෙන ගියාට පස්සේ ਉਹ හම්බ වෙයි. මේ එම ලියවිච්ච පොතක් ඇති ඒ ඔක්කොටම දෙන්න පොත පොත නැහැ. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ රෙජිමන්තට හරි අත්ශීර මාත්‍යට කියන්න ඒක දෙතයි. නමුත් ඒක පුරාජීරු. ඒක අවශ්‍ය නැහැ. එන කෙනෙකුට කියන විතර භාවනා මධ්‍යස්ථානයක් ඒ හොඳටම ඇති. මේ රත්තරන් පාටයි කහ පාටයි උඩින් තියෙන ඒවා නිකන් නිකන් අනවශ්‍ය විස්තරනේ. ඒ ලියවිච්ච පොත ගැනත් අපි කනගාටු වෙනවා. ඒ දාය කට්ටිය ලියලා පූජා කරපු නිසා තියාගෙන ඉන්න නැත්නම් අපිට ඕනේ අපි මේ කරන වැඩෙන් ඒක ප්‍රකාශ වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. වෙන දෙයකින් ප්‍රකාශ වෙනවනම් මේ වැඩේ නෙවෙයි. මේක තමයි ක්‍රමය. ඒක නිසා නිස්සාරමණේ කියන්නේ අපි ධතිපත්තහණය කරන තැන. ඊට වැඩි යමක් ඉල්ලනවා නම් ඒ මනසේ එවන්න එපා මෙහෙට. මෙහෙ නෑ. ඒ නිසා ඔයගොල්ලෝ තමයි අපේ එකම නියෝජනේ. ඔයගොල්ලොන්ට කියන්න දෙයක් ඇත්තේ නෑ. ඉතලා අපි මෙහෙම කරලා ගියයි කියවට පස්සේ ඒ දන්න ටික කියනකොට එන්න කැමති නැතු ඊට වැඩි විස්තර අහලා එන මිනිහෙක් කෙනා නම් මගින්ම එලවලා දාන්න. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මට තියෙන ප්‍රශ්නය නම් මේ දවස් කීපේ හොඳින් භාවනාව කරගෙන ගියා. ඒත් දැන් දවස් දෙකක කාලයක් තිස්සේ මට සමාධිගත වෙන්න බෑ. කොපමණ උත්සාහ කරත් මට බයයි ආයේ කවදාවත් මට බැරි වෙයිද කියලා. ඇඟට සනීප මදි ගතියක් දැනෙනවා. ඇඟ වෙවුලනවා. ඔළුව තෝන්තු ගතියක්. මේක මෙහෙම වෙන්නේ ඇයි? කියාද විතර දුකයි. ස්වාමින් වහන්සේ කන්නාවෙන් පිළිතුරක් දෙන්න ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. පළවෙනි වාක්‍යය කියලා තියෙන්නේ භාවනාව හොඳින් වෙනවයි කියලා. ඊට පස්සේ වාක්‍ය වල තියෙන්නේ වෙන්නේ නැහැයි කියලා. කොයි එකද මන් දන්නේ පිළිගන්න. ආයෙත් මුලකින්දලා කියවන්න බෑනේ. මට තියෙන ප්‍රශ්නේ නම් දවස් කීපේ මුල් දවස් කීපේ හොඳින් භාවනාව කරගෙන ගියා. හරි ඒක හොඳින් වෙලා තියෙන භාවනාව. ඒත් දැන් ප්‍රශ්නයක්. මට තියෙන ප්‍රශ්නේ නම් මුල් දවස් ටිකේ භාවනාවක් වෙලා තියෙනවා. මටත් තියෙන්නේ එතන තමයි ප්‍රශ්නේ. මට තියෙන ප්‍රශ්නේ නම් මුල් ටිකේ හොඳට භාවනා සිද්ධ වුණා. ඒකත් උනේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. එචා හරියන හැම එකක්ම ප්‍රශ්නයක්. ඇහෙන හැම බණක්ම ප්‍රශ්නයක්. හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න. ඒකත් හරිය නැත්තම් ඉතින් කියන්න තියෙන මට එදත් තෝන්තුයි අදත් තෝන්තුයි එදත් එපා වෙනවා අදත් එපා වෙනවා. ඉතින් එතකොට අහන්න කෙනෙක් නෑ. ඉතින් ඒක හරි. මේක එකම ප්‍රශ්න තියෙන අර මුල් ටික හරියන එක තමයි. ඒ නිසා ආපු දවස්වලම හරියන්න දෙන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕන. ඒසොන ප්‍රශ්නයක් කෙන එකක් නැහැ. ඒ නිසාද දැන් ඔය ඉල්ලන්නේ අර මුල් හරි ගිය එක අප්ප ගෙනත් දෙන්න කියලා. එම්බෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය ඇඟට උණ ගැනෙන ගතියත් හොඳටම තේරෙනවා. තන්නේ කර මනස වැටුණාට පස්සේ ඇඟට ඕනේ ලෙඩක් එන්න පුළුවන්. ඒසා මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වංගමයි. මනසෙන් තමයි මේ සේරම කරන්නේ. ඉතින් යම් වෙලාවක මේ සතිපට්ඨාන භාවනාවට ඇවිල්ලා මේ සමාධිය නැහැ කියලා අඬනවා. චීන කඩේකට ගිහිල්ලා ජපන් කෑම නැහැ කියලා මැරෙන්න ගෑ ගන්නවා. දැන් චීන කඩේකට යන්නේ මොකටද ජපන් කෑම ගන්න? මෙතන සමාධියක් ගන්න අපේ කිසිම එකම තැනකවත් මතක් කරන්නවත් නැහැ. මොකද ඒක කියපු ගමන් කරප්පන් හැදෙනවා. මේ බලන්නේ පුළුවන් තරම් ඒකට නොගිය සමාජයෙන් දැන් කියනවා මට දැන් සමාධිය නැහැ. ඉතින් මම මට මට ඇහෙන්නෙත් නැහැ. ඒක මට දැනෙන්නෙත් නැහැ. මොකද අපේම ගිවිසුමක් නැහැ. අපිට තියෙන්නේ මේ සතිය තියනවාද කියලා. ඒ සතිය නිසා කියනවා මුලින් හොඳයි දැන් නරකයි. ඉතින් ප්‍රශ්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. සතියින් ඉන්නකොට මුලින් තිබුණ නරක ওই නරක ආයෙ එන්නත් පුළුවන්. හැබැයි සැකයක් තියෙනවා. ඒ කවදාවත් එන්නේ නැති වෙයිද කියලා ඒ තරම් ශාප කර ගන්නවා Tamande. නැද්දකින් ඊට පස්සේ තෝ ආව කන මරනවා කියනවා වගේ. ඉතින් එయ్యා ඉතින්. එහෙම තියෙනකොට ඉන්නෙත් නැහැ. එනේ කරගෙන යන වැඩේ කරගෙන යන්න තමන්ට හම්බෙච්ච දේ මේක සතිය සඳහා කරන භාවනා වැඩමුළුවක් සහ පන්තියක් මිස කවදාක සමාධිය කියන වචනේ ඇහෙන්න තියන්නේ නැහැ. ඒ තරම්ම ඒක පටලවා ගන්න සුළුයි. ඇහෙන්න නැති වුණත් ඒක අරගෙන පටලවා ගන්න. ඒක නිසා නැවතත් බලන්න වාඩි වෙච්චාම වාඩි වෙච්ච බව දැනෙනවාද? පාන්නාට පස්සේ Tamande මේ හුස්ම ගන්න බව හෝ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න බිම්බි බැකිලිම දැනෙනවනම් ඔච්චර අපිට ඕනේ කරන්න ඉච්චරයි. එහෙම නැත්නම් මේ සමාධියක් ගැන අපේක්ෂා කරන්නත් එපා. ඒක පිළිබඳව අපේ කිවිසුමක් නැහැ. ඒ වගේම මතක තියාගන්න හරියන එක නැවත වරදින්න බෑ. වගේ මතවල ඉන්න එකනට හරියෑම දඩයක්, හරියෑම ණයක්, හරියෑම කරදරයක්. මොකද ඊට පස්සේ හැමදාම මේක බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ සත්පුරුෂ සූත්‍රය කියලා තියෙන්නේ. එහෙම වෙන්නේ අර හරගියා පිළිබඳ නඹුවක් හිතේ තියෙන නිසා. ආඩම්බරයක් තියෙන නිසා. මාන්නකාරකමක් තියෙන නිසා නැති වුණාට පස්සේ ඇඟටත් පණ නැහැ. තෝන්තුයි මට ආය හරියන්නේත් නැති වෙයිද කියලා දඟලනවා කියන්නේ ඒ තරම්ම අර හරගියේ ටිකේ අසත්පුරුෂ ධර්ම වැඩිලා තියෙනවා. ඒක නැතිනම් හරියත් එකයි නැති වුණත් එකයි අශෝක ධර්මේ කම්පා නොවන හිතක්. ඒක නිසා මේක භාවනාවට සම්බන්ධ වැඩක් නෙවෙයි සම්මා දිට්ඨිය සහ යෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කොච්චර දැනගෙන හිටියත් මේ වගේ බොහොම තුච්ච නිහීන තත්ත්ව හරහා තමයි සත්‍ය අවබෝධ වෙන්නේ නිසා පාවා දෙන්න එපා. දිගට කරගෙන යන්න සතුටු වෙච්ච දවසේ ඕකෙම අනිපැත්ත හැරෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස දෙක සිට යොදමින් සිටන විට සමාධිගත වේ. ඒ ඉරියව්වේම සිටින විට එක එක වේලාවල් වලදී තැඹිලි පාට එක එක පාට එළිය දකිමි. තවද ශරීරයේ පහළ සිට ඉහළට වේගයෙන් ධාරාවක් ඇදී යනවා දැනෙනවා. තවද රාත්‍රී නිින්දේදී පපුවේ සිට ඉහළට ශක්ති ධාරාවක් ඇදී යනවා දැනෙනවා. ඒ කුමක්ද ඒ කරනවායින් පහදා දෙන්න. නිර්වන් සරණයි. මේකෙත් අර ඉස්ලා කිව්වා වගේ මේ ශරීරාංග වලට සම්බන්ධ කරන්නේ නැතුව ඇදෙන ගති, කම්පන ගති, චංචල ගති කියලා දන්නවනම් ඒක ධාතු මනසකාරය. ඇයි එහෙම වෙන්නේ කියන්න බෑ. මේ ධාතු වලින් හදිස්සි ශරීරයේ ධාතු ගුණ පෙන්වනවා. ඒක ආය දන්න එකයි හොඳේ. ඒ දැනෙන එක ප්‍රශ්නයක් කරගන්න හෝ සැකයක් කරගන්න ගියොත් එන්නේ නෑ ධර්මයට උණුවතුරක් කරා වෙනවා. ඒකට ඔහෙ ඉන්නන්නේ. එන්න ඇද බලන්න මේ තද වෙන ගතිය, උසුලන ගතිය, කම්පන ගතිය කියන මිසක් මේ කටේ සිට බඩට යනවා, පාදයේ සිට ඉහළට යනවා වගේ ශරීරය සම්බන්ධ කරන එක තමයි මේකේ බොළඳකම සම්මුතිය. අන්න ඒක අයින් කරගෙන යන්න උත්සාහ කළොත් මේක භාවනාවක් වෙනවා. නැත්තම් මේක තොවිලයක් නටන්න වෙනවා මෙතන. මේ ශූන්‍යමක් කපන්න වෙනවා මෙතන. මොකද වටලොල තීරු ගැනීම නිසා. ඒ නිසා මේක ධාතු මනස් කාට දාලා ශරීරාංග සම්බන්ධ කිරීමකින් තොරව දැනෙන ගති දැනෙන භාව ස්වභාව දක් ගන්න පුළුවන් වුණොත් ලොකු පිම්මක් පණින්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට මද වේලාවකින් සිත කය දෙකම තැන්පත් වීමක් දෙනවා. ඉන්පසු හිතේ බරගතියක් වගේ දැනෙන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් පහදා දෙන්න. තිරුවන් සරණයි. ඒ වුණත් අරකට ඒ වගේ බරගතියක් දැනෙනවා එච්චරයි. බරගතිය කියලා කියන්නේ ධාතු. මේක හිතේ දැනෙන එකක්ද? හිතලුවක්ද? මොකක්වත් කරන්න හම්බෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඇහුවොත්. ඇයි කියනවා කියලා කියන්නේ එන්න එපයි කියන එක. එන්නේ නැත්නම් ඉතින් කොහොමද අපි පරිශීලනයක් කරන්නේ? නිසා එන දෙයට එන්න අරින්න දරා ගන්න බැරි නම් විතර ප්‍රශ්න කරන්න. දරා ගන්න පුළුවන් එනවනම් මේ භාවනාව නිසා වෙන දෙයක් කියලා. ඒක වැඩි කරගන්න, සමීප කරගන්න, උත්සන්න කරගන්න, ආසන්න කරගන්න බලන මිසක් මේ එක එකක් අල්ලාලා ඩෙන්ටි කාඩ් එක වෙන්න බං ඔබ මොකටද ආවේ කියලා පරීක්ෂණ කරන්න ගත්තොත් security දාන්න ගත්තොත් එන්නට වෙනවා. එනිසා මේ විවෘත වෙන භාවනාවට අකුල් හෙලීමක් කරන්න. මේක නෙවෙයි ඥානය කියන්නේ මේක පුළුවන් තරම් එන දෙයට එන්න අරින්න ඇයි කියන ප්‍රශ්නේ කිසියම් සාධනීය ගතියක් නැහැ. තව තවත් තොරතුරු ලැබෙන්න මොනවද කරන්න තියෙන්නේ? ඒ දේ කරනා මිස මේ කල්පනා ක්‍රමය හොඳ නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටන විට මගේ පිටපැත්තෙන් තදබල වේදනාවක් ඇති වෙනවා. වේදනාව දෙස සතියෙන් බලා සිටියත් සමහර විට වේදනාව පහව යනවා. තවත් වරක එසේම පවතිනවා. එහෙත් භාවනා නොකරන අවස්ථාවලදී එම වේදනාව ඇති නොවේ. මේ භාවනාවට බාධකයක් දැයි අනුකම්පාවෙන් පහදා දෙනු මෑවි. ඒ භාවනාවට බාධකයක්ද කියන ප්‍රශ්න නෙවෙයි වැදගත් වෙලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙන වේදනාව දැනෙන්නේ හිත ආගට ආව වෙලාව විතරයි. හිත නන්නත්තරලා ඉන්නකොට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඇඟට හිත අරගෙන වේදනාව දැනෙන එක දියුණුවක්ද එහෙම නැත්නම් බුලත් ටිකක් අකාලා මොකද ඒ කයි වර කෙල කෙල ඉන්නකොට වේදන දැනෙන්නේ ඒක හොඳද කියන එකයි අහන්න ඕනේ. අනුන්ගේ දේවල් කල්පනා කරගෙන ඉන්නකොට ඇඟේ දේවල් දැනෙන්නේ නැහැ. ඇඟට හිත ගත්ත ගමන් දැනෙන තියෙන දුක්ඛ සත්‍ය අර වෙන මොකද්ද? ඉතින් දැන් මේ දෙකෙන් කොයි එකද ඕන කරන්නේ? කවුරුත් ඒ කතා කර කර ප්‍රශ්න පැනලා යන එකද? නැත්නම් මේ දැනෙන එකද? ඒක ඊට දුක්ඛ සත්‍ය දැනනකොට ඒක වළක්වන්නද උත්සාහ කරන්න ඕනේ. ඒක නැත්තම් මේක මේ සනාතන ධර්මයක් මේක තේරුම් ගන්න උත්සාහ කරනවාද කියන එක නැතුව මේ ප්‍රශ්න නගන්නේ. මේ වේදනාව දුරුවන් කරන්නේ කොහොමද කියන්නේ. හොඳම දේ තමයි පිරිමි කෙනෙක් නම් සැරබීම ටිකක් කාලා බුදිය ගන්න බීබර් ටිකක් බිල බුදිය ගන්න මොන වේදනාවක්වත් එන්නේ. කාන්තාවකට නම් තියෙන්නේ සම්පප්පලාප ටිකක්. කවුරු හරි අල්ලගෙන ටෙලිෆෝන් එකක් කරන කයිවර්ටියක් කෙලිනකොට ඔය මොන වේදනාවක්වත් එන්නේ. මොකද ඇඟෙන් පිටනේ හිත තියෙන්නේ. ඊට පස්සේ ඇඟට හිත ගත්තට පස්සෙත් දුක්ඛ සත්‍යය වෙන එකක් නැහැ ඉතින් කියන්නේ. ඒ ඇඟට හිත ඇතුළට අරගෙන සැපව අපේක්ෂා කරනවා කියලා කියනවනම් මේ අසුචි හොදලා හොදලා මැණික් තියනවාද කියලා බලනවා. අසුචි ටිකක් කරන පිළිවෙත පිළිවෙත මේකේ මුතු හරි මැණික් හරි තියනවාද කියලා හොයන්න හදනවා. මේක නෑ. ඒ නිසා මේක තමයි භාවනාව හොඳම ප්‍රතිඵලේ. නමුත් ඒක බාර ගන්න කැමති නැත්තම්. ඊට වැඩි වෙන යමක් අපේක්ෂා කරනවා නම් මේක භාවනාට කරන ආනන්දයක් වෙනවා. මේක ප්‍රත්‍යක්ෂයක් නම් විශාල දියුණුවක් කියලා කියතයි. ඊ타මතා කියන දෙයක් නම් පටලවාගෙන තියෙන්නේ. මේකට මූණ දෙනවා නම් වීරත්වය කියලා කියන්න පුළුවන්. මේන් පිටේමක් අපේක්ෂා කරනවා නම් ඒක නෙවෙයි අපි ත්‍රිවිධ රත්නින් අපේක්ෂා කරන්න ඕනේ. මේකට මූණ දෙන්න හොඳටම පුළුවන්. ඒක පිළිබඳ කිසිම දැකයක් නැත්තේ. ඒ නිසා මේ වීරය ඇඟිම ඇති කරගෙන මේකට මුහුණ දෙන්න බලන්න එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ පැනලා යන්න හෝ දුක්ඛ සත්‍යෙන් පැනලා යන්න උත්සාහ කරන එක නෙවෙයි පුළු පුළුවන් වෙලාව ටික ටික කරනකොට මේ ඉවසීමේ ශක්තිය වැඩි වෙන බව නම් සාහිතික කරලා කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ චර්ණ ධර්මයක් වූ ආහාරයේ මත්කන්නතාවයේ කෙසේද? බුදුපියාණන් වහන්සේ ආහාරය වළඳන ආකාරය කෙසේ දේශනා කළසේක්ද? දෙවනි ප්‍රශ්නේ ස්වාමීනි සමහර ප්‍රසිද්ධ විහාරස්ථානවල බුදුහම හිමියන් උදෙසා ව්‍යංජන 32ක් කැවිලි පළතුරු බොහෝ ප්‍රමාණයක් පූජා කරනු ලැබේ. මේක මම හිතන්නේ කලින් ආපු ප්‍රශ්නයක් ඔය. ඒ ඒව පැටලිලා ආපහු මේ පරණ ප්‍රශ්නත් එක්ක කලවම් වෙලා. ගෞණීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදීමේදී පයේ සිත පිහිටුවාගෙන ගමන් කරමි. සක්මන් මන් තීරුවේ කෙලවර සිටගෙන සිටගෙන සිටින විට ඉරියව්ව මෙනෙහි කරමි. එවිට මාගේ සිත සිතීලි වලින් තොර යයි හැඟෙන අතර සිතට ප්‍රනීත භාවයක් දැනේ. ස්වාමින් වහන්සේ ඒ විනාඩි දෙකක් තුනක් පමණ ඒ මොහොත කිසිවක් නොකරන සිටින අවස්ථාවක්ද සමාවේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. අපගේ කල්යාණ මිත්‍රාණන් වහන්සේ වන ඔබ වහන්සේට ඊටාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වහන්සේ නිරෝගී වේවා. මේකත් ආපු ප්‍රශ්නයක් වගේ මට පේනවා. කලින් කලින් ආව ප්‍රශ්න ටිකක් මේ ඈ කලින් දවසේ ප්‍රශ්න. ඔව් ඒකට මේ වගේ බයක් විතර ගත වුණාට පස්සේ ਉਹ අහන්න ගියාම ඉතින් හොඳ හොඳ දේවල් හිතට කල්පනා වෙනවා. මුලින් පටන් ගන්නකොට නම් ඕක වුණාට අපිට තරහක් යන්නේ නැහැ. ඈ මේ කොහොමද දැන් ඉතින් බයිර් වයර් මාරු වෙලානේ තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තව දුරටත් තේ අලුත් ප්‍රශ්න තියෙනවද කවුරු හරි මේ ලියපු කවුරු හරි කෙනෙක් ප්‍රශ්න ඇහිච්ච නැති එකක් පිළිබඳ ප්‍රශ්න තියෙනවද නැත්නම් අපිට කියත හැකි ලිඛිත ප්‍රශ්න සමාප්තයි කියලා. ඔය පැයකුත් විනාඩි කාලක් පැය කාලක් ඔය පැයකුත් විනාඩි 15ක් විතර කාලය අරගෙන තිනවා. ඉතින් එහෙම නැ ලිඛිත ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් වෙලාව ගන්නවා සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච චිරදිනාටම තෙරුවන් සරණයි